අසරායි කරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි භාවනා ධර්ම දේශන අවස්ථාවයි ඒ ධර්ම දේශනාවට සීලමු දෙනා tempත් වෙලා සාදුකාරයක් පවතුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ තතහම් භගවතා ධම්මං දේශිතං ආජානාමි යතා තදේ විතං විඥානං සන්දවති සංසරති අනඤ්ඤං තීති කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කලාතුරකින් වගේ හම්බෙන්න මේ වගේ වටින අවස්ථාවක් වෙනකොට එහෙම නැත්නම් කියනවනම් දේවාසිකෝ භාවනා වැඩමුළුවකට මුළු දී ගත කරනකොට හැම දිනාගේම පෞද්ගලික අදහස තමයි ඒක සාර්ථක වීම සඳහා කලාගේ උපරිම අනුග්‍රහ කරන එක ඒ විතරක් නෙවෙයි ඒක සාමූහිකවත් අපි අනුග්‍රහ කරනවා ඉතින් ඒ නිසා භාවනා වැඩමුළුවක අපට නීති පද්ධතියක් චර්යා පද්ධතිය සකස් කරගන්න වෙනවා එතකොට තමයි අපට ඒ අනුග්‍රහ හොඳට කාර්යක්ෂම කර ගන්න පුළුවන් මේ. ඒ නිසා අපිට අවුරුදු 2600ක් පරණ සම්ප්‍රදායක් තියෙනවා. වැඩේ වගේම වැඩේ හැඩේ ගැන. වැඩේ කරන්න නම් මෙන්න මේ මේ ආකාරවලට වැඩේ හැඩේ දැනගෙන තියෙනවා. අපි ඒකට සම්ප්‍රදාය කියලා කියනවා. ඉතින් ඒ සම්ප්‍රදාය ගොඩනගා ගන්න සරුවචන් වහන්සේම අපට දීලා තියෙන උපදේශ අනුවයි අපි මේ භාවනා දවසේ භාවනා පැයක් ධර්මදේශනා පැයක් නැත්නම් ධර්මදේශන අවස්ථාවක් ඉදිරියට තියාගන්නේ ඒ මොකද අපි සුතමේ ඥානවලට යම් ආකාරයක අනුග්‍රහයක් කරන්න අපි දන්නවා බණක් ඇහිම නිසා අසුතං සුතා සුනාති සුතං පරියෝදපේති කංකං විතරති දිට්ඨින් උජ්ජු කරෝති චිත්තමනසපසීදති කියලා බණක් අහනකොට ආනිසංස පහක් තියෙනවා. අපි නෑසු විරු දේවල් අලුත් දේවල් අහන්න අපිට ලැබෙනවා. අහලා තිබිච්ච කැලි කැලි වශයෙන් අහලා තිබිච්ච දේවල් අතනින් මෙතනින් ඇහිච්ච දේවල් පිරිසිදු වෙනවා. ඒවා පෙළ ගැහෙනවා. කංකං විතරති මේ භාවනා ජීවිතය හෝ ධර්ම දැනුම ගැන හෝ එදිනදා ජීවිතයේ යම් යම් තැන්වල අපට සැක සංකා අන්‍ය විහිිත අවස්ථාවල් තිබුණා නම් ඒව දුරවන් වෙලා යනවා ධර්ම කාරණා ඉස්මතු වෙනකොට. දිට්ඨින් උච්ච කරෝති අපි සියලුම දෙනා හරි ආශාවෙන් කියනවා අන්‍ය ආගමිකයන් මිත්‍යා දෘෂ්ටිකයි අපි සම්මා දිට්ඨිකයි කියලා. ඒ වුණාට හැම කෙනාගේම දෘෂ්ටිය ඔය කියන සම්්‍යක් ඍජු පුලුල් ගතියකටපත් වෙලා නැහැ. ඒක ගොඩක් වක්කකම් වංචනිකක ධර්ම ෂට ධර්ම ඇද කුද රාශියක් තියෙනවා. අන්නේ ඇද කුද අයින් වෙලා වංචනික ධර්ම ඇද වෙලා මේ ඍජු වීමක් වෙනවා. ඒ වංචනික ධර්ම බුදුහමෝතර පෙළ තියෙන චంద్ర වංකය, ගෝමූත්‍ර වංකය කියලා අපි දන්නවා අමාවකට පස්සේ දියවක තියවක ජලවක ඇවිල්ලා විශේණියට එනකොට පස්වෙනි දවසට එනකොට අපි සිංහලෙන් කියන නියපොතු හඳ දකින්නයි කියලා. හඳේ පිට ධාරේ විතරක් එළිය වැටිලා ඒ වාක්‍යයක් කියනවා හඳේ ඒකට කියනවා චන්ද්‍ර වංකේ කියලා. ඒ වගේම තමයි ගැල් බැඳි ගුණා ගැල ඇදින ගමන් මූත්‍රා කරනකොට ආරි මූත්‍රා වැටෙන්නේ ඇද වෙච්ච රේඛාවක් විදියට. කොන යන ගම මූත්‍රා කරන්නේ ඒක නිසා කවදාකවත් විජු රේඛාවට වැටෙන්නේ නැහැ. ඉතින් මේවට කියනවා වංක ගති ඒ ඇද වෙවි යන්නේ. ඒ වගේ තමයි අපේ දෘෂ්ටි අපි හිතනවා අපිට මේ ආලෝකයේ ගමන් කරන්නේ ඍජුව නිසා මේ ඉස්සරහින් තියෙන දේ තමයි පේන්නේ. ඒ පේන දේ තමයි එතන තියෙන්නේ. ඒක මට ඍජුව පේනවයි කියලා ඇහැට ආලෝක කිරණත් එක්ක අපි මේ කරගෙන තියෙන භෞතික පිටිම වගේම මනසට ඇති හැටිය තමයි පේන්නේ. ඒ වෙනතන් තියෙන යථාභූත ඥාණය තමයි කියලා අපි හිතාන හිටියට අනිවාර්යයෙන් මේක අනිත් පැත්තයි තියෙන්නේ. තියෙන දේ පේන්නේත් නැහැ. ඉතින් ඒකට කියනවා දිට්ඨිය කියලා, අරකට දෘෂ්ටි කියලා කියනවා, මේකට දෘෂ්ටි කියලා කියනවා. ඒ දෘෂ්ටියන බලනකොට අපේ තියෙන පටලැවිලි ටික තමයි අපි ওই පෞරුෂත්වයේ කියලා රුචි අරුචිකම් කියලා තියාගෙන ඉන්නේ. අන්න ඒව පිළිබඳව මේ පෙළ ගැස්මක් ඍජු වීමක් බණහන් කොට සිද්ධ වෙනවා. ඉතින් ඒව නොවුනත් චිත්ත මනස පසීදති කියලා බණහන ඉඳීමම පිනක් කියලා සතුටක් පහළ වෙනවා. මූණ පැහැපත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ ආනන්ද පහක් තියෙන නිසා ධර්ම දේශනාවක් බණ භාවනා නොකරන කෙනෙකුට උනත් ආනිසංස ජනකයි. ඊට වඩා ලොකු වෙනසක් තියෙනවා භාවනා කරන කෙනාට ධර්ම දේශනාවදී ලැබෙන සුතමේ අනුග්‍රහිතය. ඒ නිසා භාවනා කරනකොට සර්වඥ වහන්සේ දේශනා කළ දේවල් ධර්ම කොටාස ආචාර්ය මත අපි නැවත නැවත අහන්න සලසන්න ඕනේ. ඒක හරියට වැවෙන පැලයකට වැස්සෙම වතුර ලැබෙන එකත් හොඳයි. නමුත් වරින් වර දියවක් කරන්න ඕනේ. ඒ වගේ බහුසුත ඥාන වැඩි වීමට සුතානුගහිතේ දෙන්න ඕන. ඉතින් ඒකේ ක්‍රමයේ තමයි මේ දේශිත ශ්‍රාවක දේතක ශ්‍රාවක සම්බන්ධය අනුව මේ ධර්ම කොටස වලට නැවත නැවත හුඟක් දෙනකොට අපිට මේ ධර්ම රත්නය මේ බුදුරජාණන් වහන්සේගේ තව අඩුව සම්පවදනය කරලා දෙනවා. ඒකට අපි සුතානුගහිතේ කියලා කියනවා. ඉතින් මේ අනුගහිත ගැන කතා කරනකොට ඒ සුතානුගහිතය පොදුවේ අපි මේ වෙලාවේ ලබන්නේ ඉතින් ඉස්සල්ලා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා පොදුවේ වගේම තනි තනිවම හැම කෙනාම සීලානුගහිතය කරගන්න ඕනේ කියලා. සීලානුගහිතය කියලා කියන්නේ තමගේ කයෙන් වචනෙන් සිදුවෙන උල්ලංඝනයන් වීතික්‍රමණයන් සමාජික ජීවත් වෙනකොට තමගේ ක්‍රියාව සහ තමගේ වචනය ඒ සමාජයේ පවතිනා වූ අගයන් ආඩම්බරයන් අනුව පවත්වා ගන්නවා මිස අනුන්ට කරදර වෙන තාලෙට අනුන්ට හිරියර වෙන තාලට පවත්වපුවාම සමාජ නීති උල්ලංඝනය වුණොත් එතන සමාජ ප්‍රශ්න ඇති කරනවා. අශිෂ්ට වෙනවා, ම්ලේච්ඡ බාටපත් වෙනවා. අන්න එහෙම නොවි ශිෂ්ට හැදිච්ච ගතියකටපත් වෙන්න අපේ ක්‍රියා සහ වචන පරිතද කර ගැනීමට, හික්මව ගැනීමට අපි සීල අනුගහිතේ කියනවා. ඉතින් අපි මේ වැඩමුළුවේ අටසිල් සමාදානය පොදු සම්මුතියක් විදිහට ගත්තා. ඉතින් හැම කෙනාම දන්නවා මේ වැඩමුළුවේ අපි ඉන්නේ අටසිල් සමාදන් වෙලා කියලා. ඒ වගේම දන්නවා මමත් ඉන්නේ ඒ අටසිල් සමාදන් වෙලා කියලා. ඉතින් එතකොට හැම කෙනාම තම තමන්ගේ සිල්පද ආරක්ෂා කරනකොට සභාවේ සීලය රැකෙනවා. එතකොට ඒ සභාව සීතල වෙනවා. ඒ සභාව ශීෂ්ඨ වෙනවා. ඒ සභාව ශික්ෂාගරුක වෙනවා. අන්නෙවෙනි සබහාතිෂ්ඨාගාති ගතිය නැත්නම් සබහාශීලී ගතය පුද්ගලිකවත් භාවනා වැඩමුළුවට අවශ්‍යයි. ඒකත් නිකන් හිටියට වෙන්නේ අනුග්‍රහ කළ යුතුයි. සමාදාය සික්ඛති සික්ඛාපදේසු කියලා මේ ශික්ෂාපද ඉල්ලගෙන ඉරකේ කාගත් ඕනකමට ගෙනල්ලා පටවනවා නෙවෙයි. ඒවට මේ ආනපනත් කියලා කියන්නේ. මේක එහෙම ආනපනත් නැහැ. මේ ශික්ෂාපදය ඊළඟට අපි රකින්නේ ඒ මොකද මේ පළවගාවක් හදනකොට එළවලු කොරටුවක් හදනකොට ඒ එළවලු වල පළප්‍රයෝජනයක් ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඒ කොරටුවට වැටක් අහ ගන්න ඕනේ. වැට ගැහුවේ නැත්නම් අනිවාර්යයෙන්ම අයාල යන සත්තු පරිබෝධකයෝ ඇවිල්ලා අර ලපටි පැලෑටි ටික කාලා කොළ දාවක් මල් පිපීමක් ඉදි හැදීමක් වෙන්න දෙන්නේ ඒ නිසා පැලියට සලකනවා වගේම වටේ කටුවට ගහ ගන්න ඕනේ කොරටුවට අරසා කර ගන්න දෙන්න ඕනේ අන්නේ අරසා වගේ තමයි උපමා කරලා පෙන්නන්නේ මේ අපි රකින්න සීලය ඉතින් එහෙම කටුවටක් ගහ ගන්න නැතුව නැත්නම් කොරටුවටක් ගහ ගන්න නැතුව අපි කොච්චර දෙමෝ පැල જાති කරන හැදුවත් පොළොව සරු වුණත් වතුර දැම්මත් අවුව හොඳට තිබ්බත් පැලෝලියෙන් ඔරොජිනයක් නෙලා ගන්න ලැබෙන්නේ ඒ වගේ තමයි සීල අනුග්‍රහය ඊට පස්සේ අපි කතා කළ මේ සාකච්ඡානුග්‍රහිතය ඒ වගේම සරුවචනහන්සේ අනිකුත් සමයාන්තර දර්ශන වල දැක් ගන්න බැරි විදියට සාකච්ඡානුග්‍රහිතකින් හර දක්වලා තිනවා මේ සීලානුග්‍රහිතේ සහ සුතානුග්‍රහිතේ සිදු නොවෙන්නා වූ කටයුත්තක් සිද්ධ කරගන්න දෙබසක අවශ්‍යතාවයක් තියෙනවා සාකච්ඡා කියලා කියනවා ඒකට අපි සම්ප්‍රදාය කමඨහන් සුද්ධ කරනවා කියලා කියනවා. ඒ තමන් ඒ සීලයක පිළිහිටලා ඒ ඇහෙන්න සලසපු ධර්ම කොටස ක්‍රියාවත් කරනකොට තමන්ට ඒක වැටහෙන ආකාරය ඒ වගේම ඉදිරියට කළ යුතු පිරිසිදු කිරීම සුද්ධ කරගන්න. මේ කමඨහන් සුද්ධ කරගන්න ඕනේ. ඒකට ධර්ම සාකච්ඡා කියලා කියනවා. ඒ බුදුහාමුදුරුවෝ අනුව අනෙකුත් සමයාන්තර දර්ශනවල සාකච්ඡා කළාට ඒ සුද්ධ ලියවිල්ල සාකච්ඡාවට ලක් කරන්න කිසිම කෙනෙකුට බෑ. ඒක සාකච්ඡා කරුවොත් සදාකාලික අපායයි. ඒ නිසා සුද්ධ ලියවිල්ල gediya පිටම බාර ගන්නවා. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ ලියවිල්ල තමයි ඔය සූත්‍ර පිටකේ තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒ සාකච්ඡා කරනකොට සරුවචනන්සේ සඳහන් කරලා තියෙනවා සාකච්ඡා නොකර බාර ගන්න එපයි කියලා. මේක මේ වැදගත්තුන් සලකපු නිසා හුද්ද ලියවිල්ලක තිබුණ නිසා තර්කයට ගැලපෙන නිසා ලෝකයා පිළිගත්ත නිසා වැදගත් ස්වාමීන් වහන්සේ නමක් කිව්වයි කියලා මොනම දෙයක්වත් අත්හදා බලලා බලපරෝධ ලැබෙන බවට නැත්තම් බාර ගන්න එපයි කියලා. ඉස්සල්ලාම තමයි සරුවචනාංශයේ මුළු මානවයාට ඒ සුද්ධ ලියවිල්ල වැත්තක තියලා දිව්‍ය ලෝකෙන් ආපු නැත්නම් પરම්පරාවෙන් ආපු එක පැත්තක තියලා මානව මනසට නිදහස් චින්තනය පිළිබඳව වරය වරලත් නිදහස් චින්තකයන් බවටපත් වෙන්න අවස්ථාව දුන්නේ මේ සාකච්ඡානුගායිතය හරහා. ඒක නිසා අපි ඒක බොහොම ආඩම්බරෙන් පාවිච්චි කරනවා ධර්ම සාකච්ඡාව වාසේ නැත්නම් කමඨං සුද්ධ කිරීම වාසේ. මුචින් සර්වචනසේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට තමන්ගේ මේ පොදුවේ හෝ පෞද්ගලිකව හෝ කොලහක මේ කටයුතු තුන කරාට පස්සේ තමයි තමන්ට පුද්ගලිකව භාවනාවේදී හිත එකලාසයක් සමතයක් ලැබෙන්නේ. ඒ සමතයත් අර තුන කලපමණටම ලැබෙන්නේ නැහැ. ඒ සඳහා වෙනම උපදේශපන්තියක් තියෙනවා සමත අනුග්‍රහිතේ කියලා. ඒ සමත අනුග්‍රහිතේ කරන්න ඕනේ අර තුනේ ආනිසංස ටික ගෙට කෙවද්ද ගන්න. දිනු පවුණු කර ගන්න. ඒ නිසා යෝගාවචරයට සිල් රැකයි කියලා, බණ ඇහුවයි කියලා, ධර්ම සාකච්ඡා කළයි කියලා ඒ කළ යුතු ප්‍රයත්න, කළ යුතු ශික්ෂාව ඒකට සීල ශික්ෂාට පස්සේ එන සමාධි ශික්ෂා කියලා කියනවා. ඒ අනිත් ඇඟවල චිත්ත භාවනා කියලා සඳහන් කරලා තියෙනවා. මේ සමාධි ශික්ෂා චිත්ත භාවනා ටික අපේ එදිනදා ජීවිතයේ ඇති එකක් නෙවෙයි. පෞල් කනකොට කුතුම් බාරස්සණය කරනකොට ඊවල දොරවල් කරන කොහොමඩක්වත් නැහැ. ඒක දිනේ තන්නේ කරම අනිත් පැත්ත. මේක තීසි ගඩ වෙලා අන්‍ය විහිිත කරලා අවුල් කරන දෙයක් විතර තියෙනවා. ඒ වෙනුවට ඒක අනිත් පැත්තට එන්න වෙනවා මේ සමතනුග්ගහිතේ. ඉතින් මේ සමතනුග්ගහිතේට පස්සේ තමයි ඒ සීඩින් ලබාගත්ත සමාධියෙන් ලබාගත්ත සුතේන් ලබාගත්ත සාකච්ඡාවෙන් ලබාගත්ත මේ දේවල් පවා අනිත්‍යයි. මේ දේවල් පවා කිව්වහට මොකද දුක්ගින සුළුයි. මේවත් මගේ නෙවෙයි කියලා. අච්චර අමාරුවෙන් අර සීලෙන් දකගත්ත දේ අච්චර අමාරුවෙන් අර පොතින් ඉගෙන ගත්ත ධර්ම කොටාස අච්චර අමාරුවෙන් අර සාකච්ඡා කරලා සුද්ධ කරගත්ත කාරණා ටික අච්චර අමාරුවෙන් ලබාගත්ත මේ සමාධිය චිත්ත tattwය ඒකත් අනිත්‍යයි ඒකත් දුකයි ඒකයි අනාත්මයි කියනකොට ඒක නිකන් කාපු දේව මරනවා වගේ විපස්සනාවට යනකොට බුද්ධාගම ඉක්මවලා ඒ කට කඩිම පැනලා බුද්ධ ධර්මයට අපි සම්බන්ධ වෙනවා. ඉතින් ඒක ඊටාම අමාරු විප්ලවීය වූ රැඩිකල් වාදී වූ වැඩක්. ඉතින් මේක කොච්චර අපේ ශාසනයෙන් ඈත් වෙලා තිබුණාද කියනවනම් අපේ සිංහල බුද්ධාගම කියලා අපි හඳුනන සන්දර්භය තුල අවුරුදු 1000ක් වගේ ඉරක් වැඩි ගාණක් මේ විපස්සනා අනුග්‍රහිතය රාජ අනුග්‍රහ සහිතව රටක් වශයෙන් සංස්කෘතියක් වශයෙන් ලංකාදීපේ නැත්නම් ධර්මදීපෙත් බිලා තියෙනවා. නමුත් විවිධ හේතු නිසා ස්වභාවික හේතු සහ පරදේශකාරින්ගේ තිබුණ යම් යම් බලපෑම් නිසා අපිට ඉතාමත්ම සූක්ෂමව ඒක දෛවයේ විසින් කරලද සරදමක් අපිට මේ සීලානුගහිතේ සුතානුගහිතේ සාකච්ඡානුග්‍රහිතය මේ සමාධි අනුග්‍රහිතය කියලා අනුග්‍රහ කරන මේ ලබන දේවල් පවා අනිත්‍යයි නේද දුකයි නේද අනාත්මයි නේද කියන මෙන්න මේ තාර්කික චින්තනය මේ රැඩිකල් වාදී චින්තනය සම්පූර්ණයෙන්ම බෞද්ධයාගෙන් සිංහල බෞද්ධයාගෙන් ගිලිලා ගියා ඊට පස්සේ අපි මොකක්ද රැක්කා අන්ධකාරයේ අතින් අතර ගිනින මල් වට්ටියක් වගේ මොනවා ගෙනියනවද දන්නේ නැහැ අපි අවුරුදු 10 ගාණක් 2600 1500ක් විතර මොකද්ද මේ සීලයක් කියලා රැකලා තියෙනවා. මොකද්ද සුතයක් කියලා රැකලා තියෙනවා. මොකද්ද සාකච්ඡා කරලා තියෙනවා. මොකද්ද චිත්ත භාවනාවක් කරලා තියෙනවා. මේ තීරම පොඩි ගහන්න පටන් ගත්තා. ඔක්කොම තමන්ගේ බුද්ධියට සින්න කරගන්න ලෑස්ති වුණා. නමුත් මේ ඒ දේවල් පවා ඒක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක කියන්න බය වෙන විදිහට කරප්පන් හදන විදිහට හීන් දාඩිය දාන මට්ටමට අපි අද ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි අද ආයත් උත්සාහ කරනවා අපි රකින්න සීලය වඩා හොඳ සීලයක්. එහෙම නැත්නම් අදි සීලයක් වඩපත් කරගන්න. අපේ සුතමේ ඥානය විපස්සනාවත් එකතු කරලා අපි දන්න කොටස් වලට තව ටිකක් විපස්සනාව අතවාසියෙන් ටිකක් දාලා අපි සාකච්ඡා කරනකොට ඒ විපස්සනා කර්ම විදියට අරගෙන අපි වෙනදට වඩා චිත්ත භාවනා කරලා ඒ ලැබෙන සියල්ලමත් අධි ප්‍රඥා භාවනාවක් වශයෙන් ඒකත් අනිත්‍යයි ඒකත් දුකයි ඒකත් අනාත්මයි කියලා බලන එක මට මේ මෑතකදී මම කියපු උපමාවකට අනුව කියනවා නම් ඇහැලේපොළ කුමාරියාමි තමන්ගේම දරුවා වනේ දාලා කෙටුවා වගේ. කුසින් වදාගත්ත දරුවා රජාන නිසා වනේ දාලා කෙටුවා වගේ. ඒ තමන්ම හදා වඩා ගන්න මේ සීලනුගහිතේ සුතානුගහිතේ සාකච්ඡානුගහිතේ තා සමතනුගහිතේ කොටස් දිහා විපස්සනා වශයෙන් බලන්නත් අමාරුයි තහලවනවා. ඒකයි අපට මේ අද මේ විශේෂයෙන්ම අද මේ 2015 වෙනකොට තියෙන தত্ত্বය පිළිබඳ විග්‍රහ කරනවා කරන්න තියෙන්නේ. ඉතින් කෙනෙකුගෙන් අහන්න පුළුවන් ඒක නිසා මොකටදයි මෙච්චර මේ අනිත්‍ය වශයෙන් බලන්න ඕන නම් සීලය අදි සීලයක් කරගන්නේ? මොකටද මේ අනිත්‍ය වශයෙන් බලන්න ඕන නම් මේ සූතමේ ඥානෙ වඩා වර්ධනය කරගන්නේ? මොකටද මේ සාකච්ඡා කර කර මේක පිළිසිඳින්නේ? මොකටදයි මේ සමතේ වඩන්නේ කියලා. ඔය හතර නිකරුවා නම් අපි කරන හරියක් කරන්න පව. ඔය හතර කරන්නේ නැත්නම් හැම වෙලාවෙම බොහෝ විට කර්මපත රැස් කරනවා. ඒ නිසා ඒ විනෝඩ බුදුහාමුදුර අපිට කියලා තියෙනවා ඔය ඔය කොම මේ නරක වැඩ ටික අයින් කරලා සීලේ රැකපන්. බණක් අහපන්, ධර්ම සාකච්ඡා කරපන්, සමතේ කරපන්. ඒකල දැනගනින් ඔය මේ gedara giniyanta සුරු එක දාලා ඇඟේ කර ගහගෙන ඉන්න හරි කරඬු කුදල දැම්පත් කරවන්න නෙවෙයි වා එකතු කරන්නේ. ඕකත් අනිත්‍යයි කියලා. එහෙමනම් එහෙමනම් ඒ ශීලය, සුතය, සාකච්ඡාව සහ සමතය අනිච්ච දුක අනාත්මයි නම් ඒ සීලයක් නැතුව සුත සාකච්ඡානුගහිත නැතුව සමතයක් නැතුව අපි මෙතෙක් ගත කරපු ජීවිතය පිළිබඳව තියෙන දුක්ඛ ස්වභාවයේ කෙතේ මැනලා කියන්නේ. ඒක ගැන කතා කරන දෙයක් නෑ. හොදලා ගන්න දෙයක් නෑ. ඒ නිසා ඒක ඉවත් කරන්නේ අපි ඇබ්බැහි ටික වෙනස් කරන්න අපි කියනවා මේ ආර්ය ගුණ අතහැරෙන්න අපි අලුතෙන් සීලයක් දීලා අලුතෙන් සුතයක් දීලා අලුතෙන් සකච්ඡාවක් දීලා අලුතෙන් සමතයක් ඇති කරගන්නේ අර ටික ප්‍රතිස්ථාපනය කරගන්න. හැබැයි කවදා හරි නරකයි. මේ ප්‍රතිස්ථාපනය කරගන්න ගත්ත මේ අදිශීල අදිචිත්ත දේවල් මම කියාගන්න මගේ කියාගන්න මගේ ආත්මය කරගන්න ඉතින් එතකොට හොටු ගෑනතිලා කැහි ගෑණි ගත්තා වගේ නැත්නම් මිරිස් දීලා ඉඟුරු ගත්තා වගේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ අපි ආයෙත් කරලා තියෙන ඇල්ලීමක්. ඒ නිසා මේ එකතු කරන දේවල් කොදීක ගැට ගන්න කරේ තියාන යන්න හෝ සුරේක දාගෙන අතේ බැඳ ගන්න හෝ කරුණුක තැම්පත් කළ වැඳ වැඳ ඉන්න නෙවෙයි ගන්නෙ මෙයත් අනිත්‍යයි දුකයි අනාත්මයි. ඉතින් ඒ වගේ දෙයකට කෙනෙකුට ඒ මේ බලනගේ ලබා ගන්න දේ, උපේන දේ, තඹ කර ගන්න දේ අනිත්‍ය දුක අනාත්මයි කියන එක ඇහුනොත් <clears throat> උපයන්න සංවේගයක් පහළ වෙන්නේ නැහැ. ඉදිරියට යන්නේ නැහැ. ඒ නිසා ආගම කෙරුවේ නෑ නෑ නෑ සීලේ නම් එහෙම නෑ ඒක ඒක සතරත්ව භද්‍රයි බොහොම හොඳයි. ඒක උඹට දරුවන්ට දෑවැද්දට දෙන්න පුළුවන්, ලබන අතටත් ගෙනියන්න පුළුවන් කියලා මේකට අලුත් ඇඳුම් අඳවන්න ගත්තා. අපි මේ ලබන ධර්මමය ඥාණයටත් සියල්ලටම වැඩි හොඳයි ඒක බොහොම හොඳයි කියලා ඒකටත් අනවශ්‍ය ඇඳිල්ලක් අඳන පටන් ගත්තා. මේ සාකච්ඡාවටයි වැඩිම ඇඳිල්ල හඳලා තින්නේ සමතේට. ඉතින් ලබන ලබන කට්ටිය ඒක ඔළුවේ තියාන මම උණු කුසස් අපි අපි බුද්ධ ආගමේ අපි සම්මා දිට්ඨියයි අනික් කට්ටිය මිත්‍යා දිට්ඨියයි කියලා මේ පොදිය කරේ තියාන ගියාට හොඳට භාවනා කරන එකට තියෙනවා ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා කරගෙන ආපු පාපතර ගැඩි අයින් කරන්න මේ හතර අවශ්‍යයි. නමුත් මේ හතර ගන්න මේ හතර නිට්ටය සුඛ සුභාත්ම නිසා නෙවෙයි. මේකත් අනිත්‍යයි යන්න ඒ දැක්ම ඇතිකරන්න යෝගාචරය ලහක් ගන්නකොටම පටන් අර ගන්නවා මේක විපස්සනා භාවනාවක්. ඒ විපස්සනාවට මේ ගන්නේ සීලය. සීලය නිසා මම උතුම් අනිත්‍ය පහත් කියලා අසත්පුරුෂකම් කරන්න නෙවෙයි. මේ සුත්තමේ ඥානය අපි අරගන්නේ කවදාකවත් ඒක මේ මම ආයනේ වඩන්න මම යට තව කර්ම රැස් කරගන්න එකතු කරන්න නෙවෙයි මේ සාකච්ඡා කළ කාරණා ඉදිරිපත් කරගන්නෙත් එහෙම කරේ තියාගෙන යන්න නෙවෙයි මේ සමතයෙන් නැත්නම් සමාධියෙන් ගන්නෙත් නෙවෙයි. ඒකට තියෙනවා එතන එතන ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න ඒ ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න නම් ඒ වගේ තනිච්ච දුකනාත්මය දැක ගැනීමට අවශ්‍ය කරන්නා වූ නැත්නම් ඒ වගේ ඇති හැටි දැක ගන්න අවශ්‍ය කරන්නා වූ මේ විපස්සනාවට ඉඩ තබාගෙන මේ දේශනාවලිය පවත්වන්න පුළුවන් නම් ඒක එතකොට අමුත්තක් තේරෙයි එහෙම නැත්නම් වෙනසක් තේරෙයි අපි මෙතෙක් ආපු ගමනේ පොඩි දියුණුවක් ඉස්සරහක් තියෙනවා කියන්නේ ඉතින් ඒ කොටස තමයි අමාරුම හරිය. මොකද අපි දුන්නොත් කොහොල්ල බබල්ලා වගේ අල්ලනවා. මොකಾದ මොකද්ද බදාගත්තා වගේ. ආය අත්හරින්න නෑ අම්ම මුත්තා කිව්වා. ඉතින් ඊට පස්සේ අල්ලගන්න ඇලිල්ල නිසා ඒක ගලවන්න ඔය සාමාන්‍ය දෙකින් කරන්න බෑ. ඒක තමයි අද <clears throat> බෞද්ධට ඇදලා තියෙන මේ මූල ධර්මවාදී. අල්ලනව ඇල්ලිල්ල <clears throat> බුදුහාමුදුරන්ට පිළිලෙච්චයි. ධර්මයටත් පිළිලෙච්චයි. සංඝයාටත් පිළිලෙච්චයි. මේක රකින්න ඕන මේක රකින්න ඕන කියලා කැටි පොළු අරගෙන තෝතෝ වරපල ගියාගෙන යන තරම් රණ්ඩු කරන මට්ටමට අපි සමාජික වශයෙන් යනවා පෞද්ගලිකවත් යනවා. ඉතින් භාවනා කරන එකනටත් ඔය ප්‍රශ්න එනවා නැතුව නෙවෙයි. නමුත් තේරුම් අරගන්න ඕනේ අපි මේවා එකතු කරගන්නේ මේ සිල් රකින්නේ මේ බණ අහන්නේ මේ ධර්ම සාකච්ඡා කරන්නේ මේ සමාධිය ඇති කරන්නේ. ඒකෙන් ආඩම්බර වෙන්න නෙවෙයි. ඒක නොතිබුණා නම් අපිට තියෙන ඊටත් වැඩිය අසුචි වලක්. නරා වලක්. එකෙන් ගොඩ එන්න මේක ඇවිල්ලා මේකෙත් අනිත්‍ය දුක්ඛ අනාත්ම බැරි මේ කටයුතු අපි කියනවා විපස්සනා අනුග්‍රහිතය කියලා. ඒක අටුවාචාරින් වහන්සේලා විපස්සනා අනුග්‍රහිතයට උපමාවක් පෙන්නනවා. තී පළ වගාවක් හරි, කෝපි වගාවක් හරි, ඇපල් වගාවක් හරි, මිදි වගාවක් හරි කරන ගොවියා ඒ පළවවලා තමන්ගෙම පීය දාලා ඒක අනවශ්‍ය අතු කපාදු කරනවා. ගොවියමයි වවන්නේ ගොවියමයි කපන්නේ. ඒක ලෙවල අවශ්‍ය අතු ටික මල් පිපෙන අතු ටික තියාගෙන අර නරකෙව අයින් කළා දානවා. ඒ වගේ මේ විපස්සනාව තින්ගලින් කරන කපාදුව. තමන් මේ කරගෙන ආපු එකේම තමා විහිින්ම ඒකේ තියෙන දියාතු රොටු වෙච්ච අතු කොළ වෙච්ච අතු කපලා දානවා. මේක තමයි අමාරු. මේක තමයි මේ තමන්ම හදා වඩාගත්ත දේ ඒක අනිත්‍ය වශයෙන් දැකලා දුක් වශයෙන් දැකලා අනාත්ම වශයෙන් දැකලා අයින් කරනවා කියන එක සාමූහිකව කරන්න බෑ. කාටවත් තව කෙනෙක් කරන්නත් බෑ. ඒ නිසා ඒක හොඳට අවබෝධ කරගත්ත කෙනාට මුලින් ඉඳලම අවබෝධ කරගත්ත කෙනාට පේනවා බුදුජාණන් වහන්සේ මේ අනිකුත් ශාස්ත්‍රඥ වහන්සේලාත් එක්ක මේ රැස්කිරීමේ කලාවක් නෙවෙයි පුරුදු කරගෙන දෙන්නේ අපිට අස්කිරීමේ කලාවක්. අන්නේ අස්කිරීමේ කලාවේදී සීලයත් එක විදියකේ වැඩේ කරනවා. සුතේමුත් ඒ වැඩේ කරනවා. සාකච්ඡාවෙත් ඒ වැඩේ කරනවා. සමතෙමුත් ඇත්තටම යම් ප්‍රමාණයක් කරනවා. නමුත් ඒකේ උත්කෘෂ්ඨ කොටස අනත හිතා ගන්න බැරි කොටසක් විපස්සනාදී තමයි වෙන්නේ. ඒ නිසා අපි නිතර මතක තියාගන්න ඕනේ මේ භාවනා කරන කෙනාට හැම බණම ගැලපෙන්නේ නැහැ. අනිත් පැත්තට කියතකි භාවනා කරන කෙනා ඒ නොගැලපෙන බණ ඇහිීම භාවනාවට බාධාවක්. එයා අහන්න ඕන එකට විපස්සනාට ගැලපෙන බණක් මේ ගිනාපු ගැම්ම සීල වශයෙන් සුත වශයෙන් සාකච්ඡා වශයෙන් සමත වශයෙන් ගිනාපු ගැම්ම ඉදිරියට ගෙනියලා තවත් පැන්සල කුල් කරනවා වගේ මේක තියුණු කරන ධර්මද විතරයි අහන්න වටින්නේ. ඉතින් ඒක නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ මතක් කරලා කියනවා උන්වහන්සේ 1901 ඉපදලා 1992 වෙනකන් ඒ සත වර්ෂයේ දැහැින කාලයක් අත්දකපු යුග පුරුෂෙක් වශයෙන් උන්වහන්සේ කියනවා අද තරම් මේ සිංහල බෞද්ධයා බණහන යුගයක් අම්මා මුත්ත කාලෙවත් තිබුණේ නැහැ කියලා. කවදාවත් නැතරම් ටෙලිවිෂන් කුත් බණ, රේඩියෝ කියන බණ, හන්දියක් හන්දියක් ගන්න බණ, ස්ථානයක් ගන්න බණ, කණේ ගහගෙනත් බණ හැමදැනම බණ තිබුණාට රට නරක වෙන තාලේ බලන්නේ කියලා. මෙච්චර බනහද්දි මේ රට නරක වෙනවයි කියන්නේ මොකද්දෝ පටලවිල්ලක් තියෙනවා. මොකද්දෝ පටලවිල්ලක් තියෙනවා. ඒ නිසා අපි මේව ගැන විශේෂයෙන්ම තමන් කරන භාවනා ගැන, තමන්ගේ අර්ථ සිද්ධිය ගැන, අභිවෘද්ධිය ගැන ආන්නේ විදියට විප්ලවීය වශයෙන් කල්පනා කරන්න පටන් අරගත්තොත් මේ විපස්සනා අනුග්‍රහිතය කියන්නේ මොකද්ද? ඒකට ගැළපෙන බණ මොකද්ද කියලා තේරුම් ගත්ත කියලා කියන්නේ භාවනායේ තැහෙන දුරදී කෙනෙකුට විතරයි ඒක નિරවුල්ව කරගන්න පුළුවන්. අනික් කට්ටිය කාපි රැට්ටෝන් ගෙදර ගියා වගේ මේ සිටි උනට කනවා. කාලා කාලා කාලා තිබුණත් වැඩි ලෙඩ හදා ගන්න. Taman දන්නේ මේ දේ ප්‍රත්‍යය මේක අප්‍රත්‍යය දන්නේ නිකන් දෙරි නිසා කනවා. එහෙම එකක් මේකේ කරන්න බෑ මේකේ හරියට දැනගෙන කරන්න ඕනේ. ඒ වැරදිලා කෑවට ප්‍රශ්නකුත් නැහැ. ඒක වැරදිව දැනගන්න ඕන. එතකොට ඒකත් බේතක් වෙනවා. මේක එහෙම නෙවෙයි. දිගටම යන්න පටන් ගත්තාම ඉතින් ඒක නිසා මේකෙදී ඒ බන එහිම බන දෙසීම අතර බොහොම ඓන්ද්‍රිය සම්බන්ධකමක් තියෙනවා. මේ කරන වැඩේ වැඩේට ගැලපෙන විදිහට යන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි ගොඩක් වෙලාවට මේ වැඩමුළු වලට කෙලින්ම සරුවචනාංශයේ දේශනා කරපු සූත්‍රයක් ගන්නවා. සංග්‍රහ පොත් හෝ අටුවා කතාවල් වල තියෙනවා අපි දැනගෙන ඒක ගන්නවා මිසක් ගන්න කෙලින්ම සූත්‍ර දේශනා. ඒකේ උඟක් අඩුයි. ඔය මේ ආලවට්ටම් දාලා තියෙනවා. අනවශ්‍ය විස්තර පටලවිලි නැහැ. පටලව හැබැයි තේරුම් ගන්න අමාරුයි. මොකද ඒ ආලවට්ටම් දාන කට්ටිය කරන්න දැන් අපිට තේරෙන්නේ නැති. ඒකට ඒගොල්ලෝ ජැක් ගහන්න හදනවා. අර කැල්ල මේ කැල්ල දාලා. දාපු ගමන් ඒක හොඳ අතරයයිද නරක අතරයයිද දන්නේ නැහැ. නමුත් තමන්ගේ සීලයත් එක්ක ගලපලා නිතරම බලන්න. තමන්ගේ සුතමේ ඥාන යම් ප්‍රමාණයක් තියෙනවනේ. ඒකේ බහලාලා බලන්න මේ අලුතින් ඉගෙන ගන්න දේවල් මෙතෙක් ඉගෙන ගත්ත ඒවාත් එක සම්පූර්ණ හුරස් වෙනවද නැත්නම් ගැලපෙනවද කියලා. ඒක සාකච්ඡා කරනකොට කොහොමද මේක මේ අනුග්‍රහයක් වෙන්නේ කියන එක අපි සාකච්ඡා කරන්න ඕන. ඔක මේ තමන්ට ඒ සමතය පිළිබඳව බණීදී සඳහන් වෙන කොටස් අත්දකින්න පුළුවන්ද? ඒ අත්දකින්න එක තමයි කරදරයක් වරක් වෙන්නේ නැති වෙන විදිහට ඒකෙත් අනිච්ච දුක්ඛ අනාත්ම බලන විදිහකට මගේ මානසිකත්වයේ කල්පනා වර්ධනයක් වෙනවද ඒ වගේම මේ විපස්සනා කරනකොට අපි මෙතෙක් කල දැකගෙන තියෙන දේවල් දිහා අලුතෙන් බලන්න ඒ දැක්මන දේ වැරදි නිසානේ අපි යම් ආකාරයක මිත්‍යාදී ටික පැටලලා හිටියේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක දන්නවනම් ඒක හදන්න පුළුවන්. හැබැයි ඒකේ නා කියනෝ නෑ නෑ මම ඉන්නේ හරිතන කියලා. ඒ ඉතින් කියනවා ඒකට පිට කර වෙනවයි කියලා කොහොමඩක්වත් හදන්න බෑ. ඒ නිසා මේ හැම කෙනෙක්ම විපස්සනා අනුග්‍රහිත කරනකොට අපි ආධුනිකයන් විදියට ආධිකම්මික විපස්සකයන් විදියට නවකයන් විදියටයි කටයුතු කරන්න එක්කෙනෙකුට වැඩි එක්කෙනෙක් හොඳයි උසස් අරයට මෙයා කියලා දෙන කතාවක් නෑ අපි මේ එකම ශබ්‍රක්‍මචාරින් වහන්සේලා විදියට සමගිව භ්‍රක්‍මචර්ය රකින්නන් විදියට කටයුතු කරනවා මිසක් මේ කෙනෙක්ගේ ආශිර්වාදය තව කෙනෙකුට දෙනවා වගේ ගුඪ ධර්මයක් මේකේ නැහැ. අනේ ඒ ආකල්පේ එනවනම් ඒ ආකල්පයට බුදුචානන්සේ සඳහන් කරන්නේ සමග්ගාණං තපෝසුකෝ තපසමාරුයි මුසීලු දිනාම සමගිව කරනවා නම් එක්සිට් කරනවා නම් ඒක හරිම විනෝදාංශයක් වෙනවා ඒ නිසා අපි සාමූහික වශයෙන් කළ යුතු වගකීම් ඒකට ආචාර ධර්ම කියලා පොතේ සඳහන් වෙනවා. අන්නේ ආචාර ධර්ම පිළිබඳව ඇති වෙන වෙනසෙන් තමයි බලලා කියන්න පුළුවන් මේ වෙනසට මේක දියුණුවක් වෙනවාද කියලා. එහෙම නැතුව මේ ආචාර ධර්ම වල වෙනසක් වෙන්නේ නැතුව මේ හුදු පරියන්කයක් උඩ ඉඳගෙන විපස්සනා කිරීමෙන් පමණක් නේ මම දකින්න පුළුවන් කියලා කියනවනම් ඒක කවදාකවත් පැතිරෙන ධර්මයක් නෙවෙයි. ඒක මේ ඔපරේෂන් තියටර් එක කරන එකක් වගේ වෙනවා. නෑ මේ බුදුහාමුදුරේ දේශනා කරපු එක පරියන්කයකට ගිහිල්ලා කුෂන් එකක් උඩින් යන නොකර නොකර නොකරත් බෑ කරන්නත් ඕන. ඒක ආයතරයක් සමාජයේට ඉදිනදා කටයුතු වලට පෞල් ජීවිතයට භාවනා නොකරන කරන්නන් අතර අනිකුත් අහගන්තරන් අතර කිසි ප්‍රශ්නයක් ඇති කළ යුතු නැහැ. අන්න එහෙමනම් කියන්න බලන්න මේ ගමන හොඳ සෞඛ්‍ය සම්පන්නව වැඩෙනවා කියලා. සාමාන්‍ය නිකන් හිතා ගන්න පුළුවන් මේ භාවනා කරලා හෝ දැනුමක් ලැබෙනකොට ප්‍රශ්නයක් ඇති වෙලා නම් ඒකට භාවනාව කියන්නත් එපා දැනුම කියන්නත් එපා මොකද භාවනාව හෝ දැනුමකින් ප්‍රශ්න ඇති කරන්නේ ප්‍රශ්නේ උත්තරය ඇති කරන්නේ ඒ යම් තැනක භාවනා කරනකොට මොකක් හරි තද වෙනවා අමාරු වෙනවා ප්‍රශ්න ඇති වෙලා නම් පැහැදිලිව මතක තියාගන්න ඕනේ තමන්ගේම වලිගොඩ තමන් ඉඳගත්තාම රිදෙනවා නැගිටලා වලිගයකට අදාළ ඉඳ ගන්න එකයි තියෙන්නේ එතකොට හරියනවා ඒක මේ ඉඳගෙන තටවන් පටන් අරගත්තොත් ඉතින් নানা ආකාර ලෙඩ. ඒකට කරන්නේ නිතරම නවකෙක් වාගේ අලුතෙන් අර කාය කර කර බලමින් කරයි. ඉතින් ඒ නිසා ඒ ටික තමයි මම මට වැටෙන විදිහට විපස්සනා අනුගහිත කියන්නේ අන්න ඒ අලුත් වෙන්න කැමති ගතිය නවකෙක් වගේ ප්‍රශ්න දිහා බලන ගතිය එකම නැවත නැවත කිරීම <clears throat> අනුපස්සනා කරනවා කියනවා ඒකට විපස්සනා කරනවා කියලාත් කියනවා අන්න ඒ ටික තියෙනවා නම් අපිට මේ ලැබිලා තියෙන සම්පatti ටික හොඳටම ප්‍රමාණවත් ඉදිරි ගමනට. කිසිම කෙනෙකුට මොනම දෙයකවත් අඩුවක් නැහැ. වැඩි පාඩුව නම් තියෙනවා. අඩු පාඩුව නම් නැහැ. ඒ ටික පිළිල කරගනවා නම් ඒකේ තියෙන එකලස. මේ තියෙන දේවල් හරියට එකලස් කර ගැනීම තමයි මේ ඊලානුග්‍රහිතේ, සුතානුග්‍රහිතේ, සාකච්ඡානුග්‍රහිතේ, සමත විපස්සනානුග්‍රහිතේ සිදුවෙන්නේ. ඉතින් ඒ සඳහා සාරවත්ඥ දේශන ධර්මවල කවදාවත් ඒක අවුල් කරන ගතියක් නෑ. එකලස් කරන ගතිය තමයි තියෙන්නේ. ඒ නිසා සාරවත්ඥ දේශනා කරනවා මේ ධර්මස්කන්ධේ කොහෙන් රස බැලුවත් විමුක්ති රසයේ මිස වෙන මොකක්වත් නෑ. કોઈ පැත්තකින් මොද ඇඟිල්ල ගහලා බැලුවත් ලෙව කාලා ලුණු රසය වගේ ධර්ම හැමතැනම විමුක්ති රසය තියෙනවා. ඉතින් මේ වැඩමුළුව සඳහා මත විමසන වෙලාවේ ඉදිරිපත් උනේ මේ මහා තණ්හා සංකේ සූත්‍රය අපි දේතනාවලියට පොදු මාතෘකාව වශයෙන් තියාගන්නමු කියලා. මේ මහා තණ්හා සංකේ සූත්‍රය ਸਰවඥ දේශිත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙනවා සංකේ සූත්‍ර දෙකක් තියෙනවා මහා තණ්හා සංකේ චූල තණ්හා සංකේ කියලා. අපි එකෙන් ගත්තේ මේ මහා තණ්හා සංකේ සූත්‍රය ඒක හරියි හරස්කඩක් පෙන්නනවා මේ බුද්ධ ආගම 2600කට ඉස්සලා තිබුණු தત્ත්වය සහ අද වෙනකොට තිබුණු தત્ත්වය ඉන්දියානු පසුබිමක කොහොමද අද පසුබිමක කොහොමද ඒ වගේම යෙදিলা පැවිදි වෙලා බුදුසසුනසේ ළඟම ඉන්න කෙනෙක් පවා සම්පූර්ණ වැඩි මතයක ඉන්න පුළුවන් ඒක එදාට විතරක් අදට විතරක් වෙන දෙයක් නෙවෙයි එදත් වෙන්න පුළුවන් ඒකට මේ සූත්‍රයේ හොඳටම නිදර්ශනයක් සපේනවා. අපි සාමාන්‍ය භික්ෂුවකගෙන් අපේක්ෂා කරන්නේ සතිපට්ඨානය වඩ නැත්නම් සතිය වැඩිම සඳහා ගත කරන භික්ෂුවක්. එතකොට අපි සති භික්ෂුවගේ දැගේ මේකේ තියෙන සාති කියන භික්ෂුව. සම්පූර්ණයෙන්ම වෙනත් අදහසක් අරගෙන ඒ භික්ෂුවක් වශයෙන් පෙනී සිටිනවා. ඒක විතරක් නෙවෙයි ඒක නම් මම හිතන්නේ කාටත් වගේ සිදු වෙන වැරද්දක්. අපි සතිය කියන එක දන්නේ නැහැ. සතිය වෙනුවට වෙන එකක් කරනවා කියන එක ආය අපරාධයක් අදඬුවම් කළ යුත්තේකුත් නෙවෙයි. නමුත් මේ භික්ෂුව මේ සාති කියන භික්ෂුව නැත්නම් මේ තමහා තණ්හා සංකේ සූත්‍රයේට පසුබිම වෙච්ච භික්ෂුව මේක අනුන්ටත් කියනවා. සතිය වෙනුවට මේ සාති භික්ෂුවගේ මතය කියලා වෙන කට්ටිය ඇවිල්ලා කිව්වත් ඕක නෙවෙයි බුදුහාමුදුරුවෝ කිව්වේ කියලා ඒ භික්ෂුව පිළිගන්න කැමති නැහැ. ඒ තරම් දල දඬු ගතියක්, කොළමල ගතියක්, මෙට්ටහි ගතියක් දක්වපු නිසා ਸਰවචනතේ ඒකම උසාවියට අරගෙන නඩුව අහලා ਸਰවචනසේ තියෙන ධර්මේශ්වර ස්වභාවය ධර්මයේ පිළිබඳ ආධිපත්‍ය එදා සුද්ධ නොකළනම් අද වෙනකොට මොනවා වේද කියලා හිතන්න බෑ. අද වගේ කාලයකදී මේ වගේ මතයක් ආවොත් එහෙම ਸਰවචනසේ නැති තැනක මෙවැනි මතධාරීන් ඒ තරම්ම දැඩි මතධාරීන් මොන විදියෙන්වත් අර රෙද්දක් ගලියේ ගහලා හොදනවා වගේ උසල ගලියේ ගැහුවත් අරින්න බෑ. ඒක නිසා මේ සූත්‍රයේ තියෙනවා ඒ විදිහට කෙනෙක් සීලකුත් රැකලා බුදුහාඳුර යටතේ පැවිදි වෙලා පැවිදිකමත් ඇති කරගෙන කෙලින්ම බුදුමුඛයෙන් බණත් අහලා අර වැරදි මතයක ඒ විතරක් නෙමෙයි වැරදි මතේ අනුන්ට කියනවා ඔයා කියන වැඩේ වැරදි මේකට යන්න ඕනේ කියලා. ඉතින් මේ වගේ தত্ত্ব ඉන්න පුළුවන් නම් අවුරුදු 2600 පස්සේ අපි වෙන්නන් ගැන කුමන කතාවක්ද? කොච්චර පටලවාගෙන ඉන්න පුළුවන්ද? කොයි කෙනා හරිද කොයි කෙනා වැරදිද කියලා කියන්න බෑ. ඒක නිසා මේ බුද්ධ ධර්ම මත ඇරලා දාලා ඔක් කරන්න බෑ කියලා පැත්තකට දාන්න නෙවෙයි මේ මේ අදහස ඉදිරිපත් කරගන්න ධර්ම කාරණා ඉදිරිපත් කරගන්න චෝ මහා දන්නා සංකේ සූත්‍රය ඉදිරිපත් කරන්නේ. ඒ වගේ පටලවිල්ලක් වෙච්චාම මුලට අරගෙන පටලවිල්ල සුද්ධ කරගෙන මෙවැනි පටලවිලි වෙන්න පුළුවන් මේ අපි යන පාරේ බොරුවල් තියෙනවා අනිවාර්යයෙන්ම තියෙනවා. ආන්න මේ විදිහට කටයුතු කරන්න කියන්නේ මේ ඇත්තට සාති භික්ෂුවට ස්තුති කරන්න ඕනේ. බුදුචානන්සේ ඉන්න කාලේ මේක කරපු නිසා ඉදිරිපත් වෙච්ච නිසා නඩුවක් තියෙනවා, විත්තිකාරයක් තියෙනවා, විනිශ්චයක් තියෙනවා, සාකිකාරයක් තියෙනවා. දැන් අපිට බොක්කපල්ල බැලුවා වගේ අන්න එදා වෙච්ච தත්ත්වය අද தත්ත්වය මේකයි කියලා තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා මේ සූත්‍රයේ අන්තර්ගතයේ බැලුවොත් මේ අපි ඔක්කොම සාති භික්ෂුවගේ නෑයෝ කියලා මට හිතෙනවා. සාති භික්ෂුවගේ නෙවෙයි. අපි අරගෙන තියෙන්නේ මේ සාති භික්ෂුව ගත්ත මතේ තමයි. අපි ඒක নানা විදියට උපමට්ටම් කරලා ආලවට්ටම් කරලා තියාගෙන ඉන්න ගියාට ඔක්කොටම තියෙන මේ දුර්ලභම නැත්තම් මේ පටලව ගත ක්‍රමය. ඒ නිසා ඒ සාදි භික්ෂුව මතු කරපු නිසා සර්වඥාන්තිර අවස්ථාවක් ලැබුණා. ඉස්සරහට මතු වෙන අපි වගේ අසුකාලීනව මතු වෙන ඇත්තඳ මිය හෝ මේට සාපේක්ෂව වැරදි මතයක් ඇති වුණොත් කොහොමද කටයුතු කරන්න කියලා කියන්නේ. ඉතින් මේ සාති භික්ෂුවට තිබුණු මතය තමයි මේ විඥාණය කියන එක එහෙම නැත්නම් එකම විඥාණය තදේවිතං සංතරතං සන්දහාවිතං ඒ විඥාණයම දිගින් දිගට යනවා මේ වෙච්ච එකේ ගැම්මමයි දිගට යන්නේ ඒකමයි යන්නේ වෙන එකක් නෙවෙයි කියලා මේ රූපයේ අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මය පිළිගන්න සාති භික්ෂුවට ප්‍රශ්නයක් උනේ නෑ ඒක සාමාන්‍ය භෞතික විද්‍යාඥයා බව දන්නවා. මේ වෙනකොට මුලින් ඉඳන් භෞතික විද්‍යාඥයා හිඳාන හිටියේ මේ රූපවල මූලික ප්‍රධානයක් ප්‍රදේශයක් අංශුවක් තියෙනවා. ඒක වෙනස් වෙන්නේ ඒකේ හැඩේ විතරයි වෙනස් වෙන්නේ කියලා මූලික අංශුව මූලික අණුව තෝරා ගැනීම භෞතික විද්‍යාවේ නැත්නම් විද්‍යාවේ මේ කපා කොටා බැලීමේ විශාල ප්‍රගමනයක් සම්දිස්ථානයක් මතක් කරව ඩෝල්ටන් කියන විද්‍යාඥයා පැහැදිලිවම කිව්වා සියල්ල හැදිලා තියෙන අණු වලින් ඒ අණු විවිධ අණුන්ට හැඩගැහිලා තමයි විවිධ දේවල් හැදෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මුතියල් හැදලා තියෙන අණු වලින් කියලා. නමුත් ඒක අණුව කියන එක පිළිඅරගත් ඒ නිසා ඒගොල්ලන්ට ඉඩක් තිබුණා දෙයයන් ආංශමැව්වේ අණුව ඒ අණුවෙන් තමයි මිනිස්සයා එක එක දේවල් කරන්නේ ඒ නිසා දෙයියෝ අරසා වුණා. මේ අණු අරසා වෙන සාකල් මූලික මෙවීම අරසා වුණා. නමුත් වාසනාවට අවාසනාවට මේ අණුව තුල පරමාණු කඩන්න පුළුවන් බව අපි පුංචි කාලේ පරමාණු විද්‍යාව කියලා ලොකු වෙනසක් ඇති වුණා. ඊට පස්සේ කියන්නේ නෑ අණුව නෙවෙයි පුංචි මේක පරමාණු කියලා. ඊට පස්සේ පරමාණු අපි ඉස්කෝලේ යන කාලේ මේ ආවර්තිතාවගෝ කියලා දෙහිය ගානක් අණුසා පරමාණු වෙන් කරලා ඉතින් අපි දිවා රාත්‍රියේ කකුල් දෙක වතුරට දාගෙන කටපාඩම් කරනවා. මේ අණුවේ බර මෙච්චරයි දිග මෙච්චරයි ඒක වාතයක්ද ඝනයක්ද ද්‍රවයක්ද විදුලියකේ සංතරණය කරනවද නැද්ද? ඉතින් ටීච අහනකොට හිටගෙන කියන්නේ අපි අණු වල බාප්පලා වගේ. ඔක්කොම අපි දන්නවා. ඒව ඔක්කොම අපි දන්නවා. ඉතින් ඒක දන්නේ කාට ඔන්න ලකුණු 80ක් හම්බ වෙනවා. මං වගේ මැට්ටන්ට 30ක් හම්බ වෙනවා. ඉතින් ඉංගුරුවරයා අතින් තුනක් දාලා පාස් කරනවා. මේක මේ ආවර්තිත වග්ගයේ විස්තරය හොයනකොට අපිට ඒ දවස්වල අපි අම්මලා අප්පච්චිලා පෙනුනේ මොනම දෙයක්වත් දන්නේ නැති විද්‍යාව ගැන කිසිම හැඟීමක් නැති. ඒකට අංශු දන්නෙත් නැහැ, අණු දන්නෙත් නැහැ. අපි නම් විද්‍යාව. දැන් අම්මලා අප්පච්චිලාගේ දෙනකොට සීල සංස්කාරයෝ නැසෙන සුළු කියනවා. අපි කියන්නේ සීල සංස්කාරයෝ නැසෙන සුළු. ඒ තරම්ම මේක මේ සයන්ස් එක දන්නවනම් කැප් එක දාගත්ත ගමන් තමයි හිටියේ. මේක කරගෙන කරගෙන යනකොට ඔන්න අන්තිමට යනකොට අංශු වල භාරය 236 237 වෙනකොට ඒක කෑලි කෑලි කැඩිලා යන බව ඔන්න එක්ස්රේ අංශු කැඩෙනවා අය කිව්වම ඒ කාලේ බලනකොට ඒක ඉතින් මේ අංශුවේ අණු කුඩා අංශු කැඩිලා යනවා ඒක ඒක කිරණ පිට වෙනවා ඊට පස්සේ බැලුවට පස්සේ ඔන්න ඒව ගැන දන්න කෙනා ලෝකේ තියෙන විශාලම දැනුම තියෙන කෙනා අපිව කටපාඩම් කරලා ඒත් ළඟ මල් පහදා පූජා කරලා මේ විද්‍යාව ඉදිරියට ගෙනියන කට්ටිය කියලා කරගෙන කරගෙන යන කාලෙ තමයි අපේ අධ්‍යාපන ඉවර වුණා. ඊට පස්සේ දැන් යනකොට ඒ අනුකුඩා අංශු තවදුරටත් කඩන්න කඩන්න යනකොට අර මූලික මැවුම් කාර්යය මේ සියල්ලම මවලා තියෙන්නේ කිසි කෙනෙකුට හොල්ලන්න පෙරලන්න බැරි ඒක ඝන ආත්මීය ස්වરૂපය කියන එක මේ විද්‍යාවති කියනකොට විද්‍යාඥයෝ විශේෂයෙන්ම මේ අයින්ස්ටයින් කිපැත්තට එනකොට ද්‍රව්‍යයකින් ශක්තියම වෙන්න පුළුවන් ශක්තියෙන් ද්‍රව්‍යම වෙන්න පුළුවන් කියලා සම්බන්ධයක් ඇති කරා. ඊට ඉස්සරව නිව්ටෝන් මත ඉන්න කාලේ තිබුණේ අංශු අංශුමයි ශක්ති ශක්තියි ඒ දෙක ಜಾති දෙකක්. මැවීම තියෙන අංශු වල ඉගෙනසයියා කිව්වා දෙයියෝ මේක පටන් අරගෙන දුන්නට පස්සේ අපිට යම් කිසි ක්‍රමයක් මේ බාන්ත ගුරුත්වාකර්ෂණ දැනගත්තොත් වැඩ කරතයි අපිට හන්දට යන්න පුළුවන් අපිට කංගාර ලෝකයට යන්න පුළුවන්. පස්සේ තමයි අයින්ස්ටයින්ගේ යුගයට එනකොට අංශු වලින් ශක්තියම වෙන්න පුළුවන් ශක්තියෙන් අංශෝලින්ම වෙන්න පුළුවන් කියලා ඒ සමීකරණය හොයාගත්ත ගමන් එයා ගියේ සතවර්ෂයේ ලොකුම විද්‍යාඥයා බවට පත් වෙනවා. එතකොට රූපයේ අනිත්‍ය බව දුක්ඛ බව, අනාත්ම බව විද්‍යාවෙන්ම ඔප්පු කරා. ඉතින් අපි සාමාන්‍යයෙන් ගත්තොත් මේ මනුස්සයා කියන්නේ පංචස්කන්ධය අපිට පේන්න ගහ ගන්න බැන ගන්න තියෙන රූපෙනේ. ඒකනේ මේ ස්ත්‍රී රූප, පුරුෂ රූප, උස රූප, කළු රූප নানা ප්‍රකාර මේ තරසේ බෙදා ගන්නවානේ. මේක වෙනස් වෙන බව මේකේ ලේශයක් ඉතුරු නොකර වෙනස් වෙන බව ඒ වගේ මේ වෙනස් වීම ඒකාන්තම දුක් බව කිසිම කෙනෙක් වෙනස් වෙන්න කැමති නැති නිසා ඒක කෙනෙක්ගේ වශයේ පවත්න්න බෑ ආහඬ මට්ටු කරන්න බෑ මේ සාතිපික්ෂර ප්‍රශ්නයක් උනේ නෑ සාතිපික්ෂය තේරුම් ගත්ත මේ රූපේ කියන එක අනිච්ච දුක්ඛ අනාත්තම් කියන එක එයා තේරුම් ගන්න පුළුවන් නැති ඒක ඇත්තටම පැවිදි වෙලා බුදු ආන්දෝගා පැවිදිලා ලබාගත්ත ලොකු ඥානයක් ඒක නිසා ඒක පිළිබඳව මේ සාතිපික්ෂයට හෝ ඒ වටේ හිටපු අනෙක් සංඝයාට බුදුරජාණන් වහන්සේට කිසිම ප්‍රශ්නයක් නැහැ ඔක්කොම සමාන්තර දැනුමක් තිබුණේ. ඊට පස්සේ වේදනාව ගත්තාම වේදනාව මේ දුක වේදනාව තිබුණොත් ඒක ඉවර වෙන්නේ දුකේ. දුක් වේදනාවක් තියෙන එක ඉවර වෙන්නේ සුඛයෙන්. ඒ නිසා මේ දුක් වේදනා, සැප වේදනා කියලා අපි දෙකට බෙදුවට මේ දෙන එකට ඉන්නේ. මෙයාගෙන් පටන් ගත්තොත් මෙයාගෙන් ඉවර වෙනවා, මෙයාගෙන් පටන් මෙයා ඉවර නැති. ඒ නිසා මේක වෙනස් වෙනවා. එහෙම නැත්නම් මේ වෙනස දුක සැපකට මාරු වෙනවමයි සැප දුක නිති පෙරලේ තියතකලේස ලෝකේ කියලා ඒක සාජිවික්ෂ ප්‍රශ්නක් උනේ නෑ ඒ තමයි අපිට ප්‍රශ්නයක් අපි ඒකයි මේ අද අද සමාජයේ සම්පූර්ණ සැප හොයන සමාජයක් ප්‍රෙෂර් ප්‍රින්සිපල් ඕඩි ජඩකමක් කරනවා සැප හොයන්න පරිසරයේ දූෂණය වුණත් සැපෙහිම නැත කරන්න බෑ පරිසරයේ කෙලෙසුණත් සැපෙහිම නැත කරන්න බෑ අල්ලෝගේ තමන් සමරන්න සිද්ධ වුණත් සැපෙහිම නැතර කරන්න බෑ. කාමීත්‍යාචාරය කරන්න උනත්, හොරකම් කරන්න සිද්ධ උනත්, සතුම් මරණ සිද්ධ උනත් සැපෙහිමේ ගුණයකට යන නිසා සාතිවික්ෂයට ඒ ප්‍රශ්නේ තිබුණේ නෑ. සාතිවික්ෂයට පුළුවන්කම තිබුණා. මේ වේදනා ස්කන්ධය නැත්නම් වේදනා වශයෙන් තියෙන මේ විඳීම් භාරය අනිත්‍යයි කියලා බාර ගන්න. එහෙම නැත්නම් ඒක සැප වේදනාම දිගට යනවා නෙවෙයි. සැප දුකට මාරු වෙනවා. දුක සැපට මාරු වෙනවා සන්දහවන සංසාරිතං නෙවෙයි. සැප දිගට යන්න බෑ. දුක දිගට යන්න බෑ. දෙක එකිනෙකට මාරු වෙමින් යන බව පිළිගන්න සාතිපික්ෂුවට අමාරුනේ නෑ. ඒ නිසා අපට මේ මහා තණ්හාතං කේසූත්‍රි දේශනා කරන්න හේතු වෙච්ච සාතිපික්ෂුවට 100%ක්ම ලකුණු කපන්න බෑ. එයා වෙන රූපයේ වෙනස් වීම බාහිර අරගත් බව පේන්න තියෙනවා. වේදනාව වෙනස් වීම ඒකත් තේරුම් ගන්න පුළුවන් ගතියක් තිබිලා තියෙනවා. ඊට පස්සේ මේ නංවනන් දෙන එක සහ නංවනන් අනුව අපි අඳුනගන්න එක. දේවල් සලකුණු තැබීම සහ සලකුණු අපිව හඳුන ගන්නවයි කියන සංඥා ස්කන්ධය ගත්තොත් අපි එක එක නඩ දෙන නංවනුත් වෙනස්, ඒ නංවනන් අනුව අඳුනගන්න එකත් වෙනස්. ඒක නිසා අපි මේ වගේ රටකට ආවොත් මේ වගේ රටක තියෙන අගයන් ආඩම්බරයන් ඒ අපි හැදිච්ච වැඩිච්ච ලංකාවේ නෑ. ඇත්තෙම නෑ. එහෙව බලනකොට මෙහෙ බලනකොට මේක අමුතුම ලෝකයක්. මම ගිය පාර මං ටොරන්ටෝ අපේලාවේ පිස්සලම සරිය අපේලා. සුදු මහත් එක්ක ඇවිල්ලා මට ඔක්කොම උපස්ථාන කරා. ඒ කමටහන් සුද්ධ කරනකොට එයා තමයි ඉඳලා එක එකනාට විනාඩි 5 5 දීලා කරපු හැටි කොච්චරද කියනවනම් එයා ඊගාම තින්දු කරලා පැවිදි වෙන්නේ. ඉතින් ඒ ඔක්කොම සංවිධානය කරලා එයාපෝට් එකට ගිහිල්ලා අඬ ගහන ඇවිල්ලා අනේ සුමානයක් හිටියා මේ මනුස්සයාට බිස්සු. හොම්සික්. ඊමණසගෙන මොනම දෙයක්ක සමාන නැතුළු මට දැන් පටලවිල්ලල තියෙනවා. මේ පැත්තේ දකුණු පැත්තේ මිනිස්සු යන්නේ. වාහන යන්නේ වම් පැත්තේලු අපේ පැත්තේ අනිත් එකලු. මේ තියෙන රටේ මිනිස්සු දුප්පත් මිනිස්සු තියෙන මිනිස්සුන්ට දාන දෙනවා. අපේ රටේ මිනිස්සු කවදාකවත් දානයක් කියන එකක් දන්නේ නැහැ. මේ වගේ කොච්චර මේ தත්ත්වේ තේරුම් ගන්න බැරි වුණාද කියනවනම් කෑමක් නැහැ, නිින්දක් නැහැ. සම්පූර්ණ අපි යමු හෝම් සික් කියලා. තමන්ගේ ඇඟ දිහා බලනවා වටපිට බලනවා ඇඟ දිහා බලනවා වටපිට එච්චරම උදේ ඉඳලා හැන්ද වෙනකම් මොන විදියෙන්වත් ඉන්න බෑ. පස්සේ මම කරපු දේ කම්පියුටර් කාමර කියලා කම්පියුටර් ඇරලා දුන්නා. ඔන්න ටික වෙලාවක් ඒක හරහායි ඊට පස්සේ කොහොම මේක කොහොමද භාවනාවක් කරන්න තියාමට ජීවිත යාත්‍රාව ගෙනියන්න බෑ. මට අපෝ යන්න ඕනේ. ඊට පස්සේ කොළඹ ගිහිල්ලා තිබ්බා බලන්න නිකන් මූදූලන් වදින තැනක පොඩ්ඩක් තියලා. ඊට පස්සේ කිව්වා ඒ ගෙදර ඉන්න අම්මලා තාත්තලා මගේ අම්මට තාත්තට විතරට ආදරය කරනවා. උතුම කරුණාවක් තියෙන මොනම තාලෙන්වත් මුල් බහන්නේ නැහැ. කිට්ටුම තියෙන ප්ලේන් එක ෆ්ලයිට් එක බුක් කරන්න ගියා අපෝ යන්න ඕනේ කිව්වා. ඒ තරම්ම මේ ලෝක දෙකේ අවයන් ආඩම්බරයන්. එහෙම නැත්නම් මේ සංඥාවල් ගන්නවා. තන්නේ කර වෙනස්. ඉතින් නිසා මේ වෙනස හැපමිනිස හිතෙන්නේ නැහැ. අපි මේ ලෝකෙට අයිති නැති කෙනෙක් විදියට පටලවල අතාරිනවා. මේ සාති භික්ෂුවට ඒකත් තේරිලා තිබිලා තියෙනවා. මේ සංඥා වශයෙන් අපි මෙහි තියෙන අගයන් ආඩම්බරයන් කවදාකවත් ඉහළ ලංකාවේට බඩ් කරන්න බෑ. ලංකාවේ දෙනවා මෙහෙම කරන්නත් බෑ. ඒක හොඳටම මේ ඉස්සරහින් પરම්පරාව දන්නවා. තමන්ගේ දරුවන්ගේ අගයන් ආඩම්බරය. තමන්ගේ අම්මගේ තාත්තගේ අගයන් ආඩම්බරය. මේ දෙක අතර වෙනස පොඩ්ඩක් බලන්නකෝ. අපි අම්මලත් අත්තම්මල සීලාගේ තිබුණා. අගයන් ආඩපරයන් සහ අපෙන් හැදෙන දරුවෝ සහ දරුවන්නේ දරුවන්ගේ අගයන් අපරයන් ගත්තාම මේකත් ලෝකයක් ධර්මානිස් කියලා අහන්න හිතෙනවා. ඒකේ ෂොක් එකේ තමයි ඔයගොල්ලෝ ඉන්නේ. කල්චරල් ෂොක් එකේ තමයි ඔයගොල්ලෝ ඉන්නේ. ඒක ඕගොල්ලන්ට වැඩි වෙනවා. වැඩි වැඩියෙන් ඒ දරුවෝ දිහා බලනවා. හැබැයි ඒකේ සුදු දරුවෝ දිහා බලුවට ඒකේ ඉන්නේ. ඉතින් උන් එහෙමමනේ ඉති ප්‍රශ්නයක් නෑ මේ මගේ දරුවට මේක මොකද උනේ කියන එක තමයි ප්‍රශ්නේ. මේ සංඥාව මොකද අපි මේ මගේ සිංහල බුද්ධහම කියලා අපි ආගයන් ආඩම්බරයෙන් දීලා තියෙන අපි යම් යම් සංස්කෘතික ලක්ෂණ වගේ. මේ තියෙන බටහිර සංස්කෘතියේ තියෙන දෙකම තිබුණ ප්‍රශ්නයක් නෑ. නමුත් මේ දෙ මේකට අදාළ නැති බව මේක මේකට අදාළ නැති බව මේ දෙක අතර තියෙන පටලැවිල්ල හැමදාම දුක පිණිසම පවතින බව මට කොච්චර ඕනකම දුන්නත් මට අරක වෙනස් කරන්නත් බෑ මට මේක වෙනස් කරන්නත් බෑ මට මේ දෙකට හැඩ ගහින්නත් බෑ ඒසා මේ සංඥාව අනිවාර්යයෙන්ම සංඥා නිදානානි පపంచ සංඛා අපේ මේ මනස දොඩමළු වෙලා තියෙන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි මේ සංඥා නිසා හැබැයි මේ සාදි වික්ෂුවට ඒ ප්‍රශ්නේ තිබිලා නැහැ. සංඥා පිළිබඳ ප්‍රශ්නයක් තිබිලා නැහැ. ඊට පස්සේ සංස්කරණය කිරීම කියලා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් මොනම දෙයක්වත් තියෙන විදිහට පාවිච්චි කරන්නේ නැහැ. ඒක හැඩ කරන්න ඕන, උපමට්ටම් කරන්න ඕනේ, ටෙම්පරාදුර දාන්න ඕනේ. අරක මේක උදේ ඉඳලා හැන්ද වෙනකන් දඟලන්නේ. මේ කියන තියෙන කිසිම දෙයක් අපිට ගන්න බැරි නිසානේ. තියෙන දේ තියෙන හැලියට කරන හරකෙකුට උරෙකුට බල්ලෙකුට කිසිම කැන්තරෙකුත් නැහනේ. ටෙන්ෂන් එක්කුත් නැහනේ. ආර්ථික උද්දමනෙකුත් නැහනේ. උන්ජුලියේ ඉන්නවා. හොඳට පෙන්නනවා මේ තනකොළ කාලා ඉන්නේ කාට මොනම ප්‍රශ්නයක් නැහැ. මේ සූපසාත්‍රේ වැඩි වෙන්න වැඩි වෙන්න ආර්ථික සමීකරණ වැඩි වෙන්න වැඩි වෙන්න ඉන්නේ ඉන්නේ හැමදාම උද්දමනේ වැඩි වෙනවා, heart pressure එක වැඩි වෙනවා, tension එක වැඩි, පරිසරයේ දූෂණය වෙනවා, පරිසරය කෙලෙසෙනවා, කොයි අතර යනවද දන්නේ මොකාටවත් මේක ආණ්ඩු කරන්න බෑ ඒ වුණාට සංස්කරණي අඩුවකුත් නෑ හැමදාම අපි සකස් උදේ පාන්දර අමුඩි ගහන්නේ අද දෙඤ්ඤම් කියලා තමයි ඒ සඳ උදේ අමුඩ ගහපුවාම සිකුරාදා හැන්ද වෙනකන් අමුඩ එළිය නැතුව හම්බ කරනවා ඊට පස්සේ සිකුරාදා ඉඳලා සඳුදා තෙනසුරාදා ඉඳලා දිග්ගටම පන්සලේ මේ පටලවිලි හිතන්න සඳ උදේ ඉඳලා සිකුරාදා වෙනකන් සංස්කරණ අර ගහනවා මේ ගහනවා හැලසුම්ම තමයි. හරි ඇවිල්ලා කියනවා අනේ ආන්දුනේ බලන්නකො හරි ටෙන්ෂන් නේ. මේ දානයක් දීලා බැරිද මේ ටෙන්ෂන් එක නැති කරන්නේ. ඒ නැත්නම් මේ සීලයක් රැකලා බැරිද මේ ටෙන්ෂන් එක නැති කරන්නේ. අපි සාමූහිකව එකතු වෙලා මොනවා හරි බලමු. කොයි තටමඬ ගියත් මේ දෙක අනෝ බලනකොට අපි මේ බලි ගැල්ලන්න කරකන බල්ලෙක් වාගේ එක තන කරකැවෙන කරකැවිල්ල දිහා බලනකොට සාදි වික්ෂෝට ওই ප්‍රශ්න තිබිලා නැහැ. ඌ ජොලියට මහන වෙලා බුදුආනත් එක බින්දපාත කියලා හොඳට ඉඳලා තියෙනවා. සාත්‍වික්ෂයට වැරදුනේ රූපේවත් වේදනාව සංඥාව සංස්කාරات නෙවෙයි ඊට අඩිය තියෙන විඥාණය සන්දාවිතං සංසරතං අනඤ්ඤ එකම විඥාණය මේ තියෙන කියන කල්ලම රූප නිට්ටය කිව්වේ නෑ වේදනා නිට්ටය කිව්වේ නෑ සංස්කාර නිට්ටය කිව්වේ නෑ සංඥා නිට්ටය කිව්වේ නෑ ඒක පොඩි ගැළවිල්ලක් නෙවෙයි ඒක පොඩි ගැළවිල්ලක් නෙවෙයි ඒ කියන්නේ ලකුණු 80ක් කොහොමදත් ලැබලා තියෙනවා ඇට ප්‍රශ්නපත්‍රයේ ලකුණු 20යි කැපිලා තියෙනවා අපි එහෙම නෙවෙයිනේ ලද්දා වටන් කපාගන්නේ. රූප වලට කොච්චර අපි අහනවාද? රූප ලාවන්‍ය කියන්නේ අද මොකද්ද? නිකන් ලාවන්‍ය විතරක් ගන්නකො රූපේ පැත්තක විතර යක්ෂණියෝනේ. යක්ෂණියෝනේ මේ ඇඳගෙන ඉස්සරහට පාට බැත්තාගෙන අනේ මුන් නහලා ඉන්නවනම් මේට වැඩිය කොච්චර හොඳද? පුදුමාකාර ඇඳිල්ලක් නේද? එස පිරිමි බලන්න මේ කාලා විල ඇඟතර කරගන්න නටන්න නැතිලි. දිහා බලනකොට ස්වභාවයේ මොනම ප්‍රශ්නයක්වත් නැහැ අපි වැද්ද වශයෙන් හිටපු යුගයක් තිබුණානේ එච්චරම ඇත නෙවෙයිනේ ඒක මොකක්වත් තිබුණේ නැහැ වැද්ද කවදාකවත් පරිසර දූෂණය කරේ නැහැ වැද්ද නිසා කවදාකවත් පෘථිවිතලේ රත්ුනේත් නැහැ ලකුණු තිබෙත් නැහැ ගිය දැනක හුලකක්වත් නැහැ දැන් මොකද වෙලා දෙන්නේ බෑ ඒ නිසා සාතිවික්ෂර බුදුරජාණන් වහන්සේගේ ඇසුරෙන් 180ක් ප්‍රශ්න විසඳලා දෙලා තියෙනවා. නමුත් මේ ඔක්කොමත් කරගෙන බෞද්ධ භික්ෂුවක් වශයෙන් ਸਰවඥාන්සේලාගේ පැවිදිලා ඉඳද්දි තතහම් භගවතා ධම්මං දේශනං ආජානාමි යථා තදේවිතං විඥාන සන්දාවිතං සංසාරිතං අනඤ්ඤං. එම විඥාණයම ඊකට යනවා සංතරණය කරනවා මේ ආත්මෙන් ගිගාත්න රූප බලන එකනාගේ සද්ධාහන එකනාගේ සද්ද බහන එකනාගේ ගන්ධ බලන එකනාට දිගටම යන්නේ ඒකම විඥාණය වෙනකක් නොවේ කියන එක. ඉතින් මේ මේ සාති භික්ෂුවට තියෙන මේ චෝදනා පත්‍රේ මේ අපි ඉදිරියට ගත්තේ මේ ධර්ම කොටාසනේ අධර්ම කොටාසයයි. ධර්ම මාතුකාවසින් ඉතින් ගත්තේ. ඉතින් මේකම තමයි අපි ළඟ තියෙන්නේ මේ අපි තදේවිතං රූපං සන්දාවිතං සංසතිතං අනඤ්ඤං. මේ මම මේ මම කියලා අල්ලගත්ත මේ රූපේ එහෙම නැත්නම් මගේ කියලා අල්ලගත්ත මේ රූපේ නැත්නම් අපේ කියලා මේ අල්ලගත්ත රූප ඒකම ඒ රූපේම නිට්ටයයි සුඛයි සුබයි. වෙන දෙයක් නෙවෙයි මා සතු දෙ වෙන කෙනෙකුට අයිති වෙන්න බෑ. අනිත් සතු දෙ මට ලැබෙනවා නම් හොඳයි. මේ විදිහට රූපේ පිළිබඳව අපි පටලවාගෙන තියෙන එක ඒක මේ සාති භික්ෂුව පටලවාගත්තා නම් සූක්ෂම නෑ. ඉතාමත්ම ගොරෝසුයි ඒ වුණාට අපි පුදුම ඇලිලා කලලා තියෙනවා. මේ රූපයට ඒ නිසා භව රෝගය සද්දනා රූපෙට මත්වියයි දු ප්‍රේම කලේ කියලා මොහිදින්බෙක් කියනවා. මේ භව රෝගය හදන පළවෙනිම ගේට්ටුව තමයි රූපේ. මේකටමත් වෙලා මේ මුළු ලෝකෙ මේ මේ මේ ඉන්න රටේ මේ කැනඩාව කියලාට ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරන් බලන්න කොහෙන්ද අපිට ගහන්නේ කියලා. තන්නේ කර රූපෙන් ගහන. එකම දේ තුන් හතර හැරේ පෙන්නකොට අපි සුපර් මාකට් එක ගිහලා බඩුව ගන්න ඇයි කියලා දන්නෙත් නැහැ කොහොමද කියලා දන්නෙත් නැහැ බඩුව ඇවිල්ලා ගෙදෙට්ට කොහොමද මේකට කන්ඩිෂන් උනේ කියලා දන්නේ නැහැ හැබැයි අහන්න ඇඩ්වර්ටයිස්මන්ට් හදන එකනහට ලබත අවුරුදු 20කින් ඕගොල්ලෝ ගන්න මොකද්ද කියලා දැන් තීන්දුව කළා ඉවරයි ඒ තරම් මේ රූපීජ අපි මේක දිනු ලෝකයක් කියනවා නම් අපි මේක පළවෙනි ලෝකේ රටක් කියනවා නම් අපි මේක යටිසල පහසුකම් වැඩි රටක් කියනවනම් අපි මේක සංනිවේදනයේ ඉදිරි රටක් කියනවනම් ඒ කියන්නේ රූපෙට තියෙන මත්විල නිසානේ අපි අගයන් ආඩම්බරයෙන් ගන්නෙ. එහෙනම් ඒක නිවනට කොහොමද බලපාන්නේ? සදාචාරයට කොහොමද බලපාන්නේ? අපේ දරුවන්ට කොහොමද බලපාන්නේ? අපේ අධ්‍යාපනයට කොහොමද බලපාන්නේ? අපේ අගයන් ආඩම්බරයට බලපාන්නේ. ඒක අපිට සංගකන ඉන්න පුළුවන්ද? මේ පුංචි පුංචි එකතු කරන දේවල් එකතු වුණාට පස්සේ පොරවෙන්වත් කපන්න බෑ. නියපොත්තෙන් කරන්න පුළුවන් වෙලා කඩන්න නැතුව. ඉතින් ඒක නිසා රූපේ පිළිබඳව තදේවිතං රූපං සන්දහවිතං සංසාරිතං අනඤ්ඤං කියන එක නෙමෙයි අනන්‍යතාවය කියලා අපිට තියෙන්නේ ඩෙන්ටිටි කාඩ් එකක් කියලා මම මමයා කියලා පෙන්නඳ අපි කොච්චර මේ ඩෙන්ටිටිස් හොයනවද? යන්නේ ස්ථිරම රූපනේ. කිසිම දවසක බලන්න වේදනාවක් ඩෙන්ටිටි කරගත්තේ තිබුණා නසෝ. සංඥාවක් රූපය අල්ලගෙන. ඉතින් ඒකෙන් දියුණුවනේ අපි මේ මනලා කිරලා ඒක පුද්ගල ආදායමයි ජල දායක නිෂ්පාදනයයි කියලා මේ පටන් ගන්න හදන්නේ. රූපෙට අල්ලගෙන නැති. ඒක නිසා මෙවැනි සූත්‍රයක් සාකච්ඡා කරනකොට අපිට ගිහිල්ලා මේ විඥාණය තදේවිතං විඥාන සන්දහස සන්දාවිතං සන්තරිතං අනඤ්ඤං කියන එක අල්ලන්න අමාරුයි. අපිට අල්ලන්න නම් ඒ විඥානය වගේ සූක්ෂම කරුණක් අල්ලන්න නම් මේ පැත්තෙන් මේ රූපයත් එක්ක අපි නටන්න නැටිල්ල දැන් මේ වගේ බණ භාවනා කරන මේව පිළිබඳව අවබෝධයක් තියෙන මවන්නේක් අපි මෙහෙමනම් ඒක ගැන හැඟීමක් නැති ආගමක් ධර්මයක් නැති එහෙම නැත්නම් සීලයක් නැති කෙනෙකුගේ රූප ලෝකය නැත්නම් රූප මනවිල් පිළිබඳව හිතා ගන්නවත් බෑ ඒසා මෙවැනි රටක හැදෙන එහෙම නැත්නම් එවැනි දෙමව්පියන ජාතක වෙලා එවැනි රටක එවැනි අධ්‍යාපනයක එවැනි පරිසරයක හැදෙන කෙනෙක් රූප පිළිබඳව හිතන ඉන්න හැටි කල්පනා කරන හැටි බැලුවොත් එහෙම ඒ මිනිස්සෙකුට මොනම බේතක් දීලවත් මොනම සාන්ති කර්මයක් කරලවත් මොන දෙයකින්වත් ගොඩ ගන්න බෑ ඉතින් ඒ වගේ දේවල් වලදී මට හිතෙනවා සරුවචනාන්තේ බගකීම අරගෙන නෑ ඒගොල්ලන්ට උගන්වන්න සරුවචනසි ගියේ නෑ මොකද බෑ උගන්නන්න බෑ. ඒගොල්ලෝ තාම රූපේ පිළිබඳවත් කෑදරකම ඉවරයක් නෑ. අපි ඉවරයි කියලා කියනවා නෙවෙයි. අඩුකානේ අපි පොඩි හැඟීමක් හරි තියෙනවා. මේ රූපේ තියෙන්නේ සතර දුක ඇති කරන තමයි. ඒ බව පාටි උත්සාහ ගන්න ගතියක් තියෙනවානේ. අවබෝධ කරන්න ඕන ගතියක් තියෙනවා. අන්න ඒ ඉඩේ තමයි සරුවචන් වහන්සේ මේ ධර්මයේ මේ ඇතුළට බස්සන්නේ. ඒක නිසා අපි ධර්මයේ තේරුම් ගන්න තේරුම් ගන්න මේ රූප විෂයෙහි රූප රූප රූප කිව්වා මොකද මේ පටලවා ගන්න නිසා මම මේ විස්තර වශයෙන් කියන්නේ අපිට දවස පුරා රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියලා රූප જાති පහක් හැප්පෙනවා රූප රූප කියන එක වර්ණ සංධාන වශයෙන් අපිට සම්බන්ධ වෙනවා ශබ්ද රූප කියන එක බටහිර සංගීතයේ ආසියාකර සංගීතයේ උත්තර ಭಾರತೀಯ සංගීතයේ දක්ෂිණ ಭಾರತೀය සංගීතයේ දේශීය සංගීත කුරුළු ශබ්ද ගෑනු ශබ්ද පිරිමි ශබ්ද කියලා කොච්චර අපි જાති හදලා තියෙනවද ශබ්ද වලට අපිත් එක්ක තියෙන සම්බන්ධතාවය ඉතින් ඒක දන්නේ නැත්නම් කියන්නේ ශබ්ද පිළිබඳව සංගීතය දන්නේ නැත්නම් සංගීතය දන්න කට්ටිය කියන්නේ සංගීතයේ රසන දන්නා අමනුස්සයෙක් කියලා කියනවා ඒ දත යුතුයම දෙයක් විදිහට තමයි අපිට මේ සංගීතකාරයෝ ඇවිල්ලිවලා පෙන්වලා දෙන්න හදන. ඊට පස්සේ ගන්ධ රසය. අපි මොන්න තරම් ඒ සඳහා කලබල වෙනවද මේ ශාරීරියේ මේ කුණු ගඳ වැහෙන නවදුරෙන් කාර්ලු වැකින මේ ශරීරයට කොච්චර සුවඳ ගන්නට හදනවද? මේට වෙදී විලිලැජ්ජාවක් තියෙනවා අසුචි කෑල්ලක් කරනකොට හඳුන් ගන්නකෝ. පේන් කරන්නකෝ. මොනවා කෙරුවත් ඕකේ තියෙන වස ගන්ධස්තරේ සාව කාර්ලෝ කියන ගතිය අඩු කරන්න බලන්න. ඇත්තටම අසුචි අසුචි වශයෙන් තියෙනක හොඳයි. පේන්ට් කරනකොට බුදුහාමරෝ කියලා කියන මේක නිකන් අතුලෙන් අසුචි පෙරවිච්ච කාලයක්. පිටින් කොච්චර පින්තාරු කරත් ඕකෙන් වැහෙනවමයි. කොච්චර හරි වැහෙනවා. ඒ නිසා මේ ශරීරයත් නවතරින් කාරළු වැකිරෙන මේ ශරීරයට මොන්න තරම් මිනියත් මිනියටත් සෝඳ දානවනේ. රෝසතුල මරණයට පස්සෙත් ඒකත් අර වලලනකම් සූද ගසන්න හදනවා. මේකට කොච්චර කලබල වෙනවද කොච්චර දඟලනවද මේ ප්‍රകൃති අපේ තියෙන මේ හඩු ගඳ කියලා එකක් තියෙනවා දන්නවනේ කොච්චර බයද අපි ඇඟෙන් පිරෙන හඩු ගඳ කියලා තියෙන අය කියන්නේ ජීවන සුවඳ කියලා අපි වැඩි වෙල දෙරක එකතු වෙච්චාම බස් වල එනවා උකට ප්‍රයිවට් බස් එකක් එම යන්න නැතුව අද්දන්න නැතුව එක තැන නතර කරලා තියෙනකොට ඉඳගෙන ඉන්නකොට ජීවන සුවඳ එනවා මේක නැති කරන්න පුදුමාකාර දඟලිලා තියෙනවා ඊට පස්සේ රසමස උළු සඳහා හන්දිකට ගිහිල්ලා බලන්න කීයක් ಜಾති කඩවල් තියෙනවද එක එක එක එක මේ ආහාර ಜಾති ඉති මුළු ජීවිතේම අපිට තියෙන්නේ මේ ඩිනර් එක මේ ලන්ච් එක යුවට පාටියෙන් පාටියට යනවා මිසක් මේ මේ අපි මේ දවසට ඔලු ගෙඩියක් විතර බත් කුලියක් කන්නේ ඕකට නටන නැටිල්ල පොඩ්ඩක් බලන්න මේක හම්බ කරන්න අපේ අම්මා ඉන්නකොට කිව්වේ මම දන්නේ අම්මා කොච්චර විභාග කරලා තියෙනවද කියලා එක එක සතෙක් කන්නේ උගේ ඔළුව ගෙඩිය තරම් බත් ගුලියක් කියලා දවසකට. ඒක හම්බ කරන්නේ මේ උදේ අමුඩි ගහගත්තාම සඳා උදේ සිකුරාදා හැන්දෑ වෙනකම් ඕවර් ටයිම් දාගෙන මේ ඔක්කොම දෙල්ලම් කරන්නේ. මේකටනේ ඒක කියල වැඩියෙන් හොඳයි කියලා කෑවොත් වැඩියෙන් ප්‍රෙෂර් එක. වැඩියෙන් හොඳ ඒවා වැඩියෙන් දී වැඩියා. අඩක් කෑම දහස් වටේ කියලා සිංහලයා කියනවා. ඒක නෙවෙයිනේ මෙතන තියෙන්නේ දැන් මේ තියෙන කෑමපත රෝගනේ ඔබේ සිටින්නේ. බලන්න මේවා නිකම් චීන ඌරෝ වගේනේ. බලනකොට කාලා කාලා කාලා ඒ සීදිත් වැඩේ කණ එක. කෑම අඩු ප්‍රශ්නයක් නැහැ. ඒකල මේ මොෝගේ වහලා කියනවා ලෝකේ තියෙන දරිද්‍රතාවයට අපි උදව් කරමු කියලා. මේ රටක එක මිනිස්සෙක් විනාශ කරන ප්‍රමාණයත් අප්‍රිකාවේ ඛණ්ඩ බැරුව ඛණ්ඩ නැතුව ජීවත් වෙන ප්‍රදේශයක් දිහා බලනකොට මුංගේ ආර්ථිකයේ තර වෙන්නේ අප්‍රිකාව ඛණ්ඩ නැතු වෙන තාකල් විතරයි. මුළු හැම ප්‍රයත්නයක්ම කරන්නේ තුන්වෙනි ලෝක රටවල් දුප්පත් කරන්න. ඒක තමයි මේ ඔක්කොම ජනජාතික ආදායම් වැඩි වෙලා පළවෙනි රෝගේ රැකගෙන මේ ඔක්කොම තෙල්ලම් කරන්න පුළුවන්. ඒක ප්ලේන් එක යනකොට කියනවා ඊටු කාසියම තියෙනවා නම් දාන්න අප්‍රිකාවේ ළමයින්ට බඩගින්න ඉන්නේ කියලා. මේ අපිට උගන්වන්න හදනවා අයනෝ අයනෝ උගන්වන්න හදනවා. මේ එක රටක බියර් හදන්න අරක්කු හදන්න නිෂ්පාදනය කරන ධාන්‍ය වලින් 40කට වැඩි පාවිච්චි කරනවා. ඒකෙල්ල මිල නඩත්තු කරන්න ඒ ධාන්‍ය මොහොතේ ලනවා. මිල demand supply පවත් ගන්න. ඒකල මේගොල්ල සුද්ධ වශයෙන් එකතු වෙලා UN UNDP එකතු වෙලා කියනවා මේ මිනිස්සු අතර දරිද්‍රතාව තියෙනවා. ආර්ථික අසම විදියට පටල වෙනවා. ඒ නිසා මේව හදන්න අපි අපි සමිති සමාගම් තියමු. කියලා උම්ම බැංකුව හදාන උන් සල්ලි ටික ආයේ කනවා. ඒ ලංකාව වගේ රටවල් වලට යනවා මෙහි එක්ස්පර්ට්ලා. යහම මෙහෙමයි ස්කෝලර්ෂිප් එකක් දෙන්නේ. එහෙම සුද්දේ කියලා අර ඒදි කාලා කක්ක කරලා එනවා මෙහෙට. අපි කියන්නේ පොහොර ආධාර දෙනවා කියලා අපට. මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. එක සුද්දෙක් නඩත්තු කරන්න එහෙගිනිච්චට පස්සේ මේ අපිට හම්බෙන ආධාර ටික. උගෙම එකෙක්මයි දෙන්නේ ඌමයි ආධාර දෙන්නේ අන්තිමට වැසිකිලියල විතරයි පෙරෙන්නේ ලංකාවේ. මේ මේ විකාර දිහා බලනකොට මේ කෑම පතෙන් මේ කන ටිකෙන් අපි මේ උන් අන්දලා තියෙන රණෝ දිගේ ඇත්තට මම මේ සුද්දට බනින්නේ මේ විඥානය කියන්නේ මොකද්ද කියලා කියලා දෙන්න ඕනේ හින්දා. ඒකද මේ සුද්දගේ ඇති වැඩක් ඇත්තේ නෑ. නැත්තම් මං එන්න ඕනේ නෑනේ මෙහෙ. මේක දිහා බලනකොට තේරෙනවා කෑම පිළිබඳ අපේ තියෙන මේ කවුද උගන්නපු පාඩමක් දිගේ ගිහිල්ලා අපේ තිබුණ සම්පූර්ණ දේශීය වටිනාකම්, දේශීය ආහාරය ස්වභාවික කරප සීරම වණ කරලා අපි මොකක් පිටිපස්සේ දයන්නේ? ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි දරුවෝ පෙන්නනවා ඒකේ ආදීනව. පුළුවන් නම් ගන්න බලන්න අපව. මෙවැනි තැනක ඉඳලා කල්පනා කරන්න අපේ අත්තම්මලා ගැන මුත්තම්මලා ගැන. උන්දලා කොහොමද හිටියේ කියලා මොන තරම් අර පිරිමැස්සක ජීවිතයක ගත කරේ කියලා. ඉතින් අපි මේකට යන හදනකොට අපි මැද ඉන්න නිසා අපිට හරි ලස්සන සම්දර්ශනයක් තියෙනවා මේකේ. මේක අපේ භව ගමනේ හම්බෙච්ච වැදගත් සම්දිස්ථානයක්. මොකද සෑහෙන දුරට අපි වග කියනවා. අපේ પરම්පරාවනේ දැන් මේ ලෝකේ දුවන්නේ. අපි ගන්න විනිශ්චය නිසා නෙමෙයි අපේ දරුවෝ සහ දරුවනේ දරුවෝ විනිශ්චය කරගන්නේ. අපි හොඳට දැක්කනේ අවුරුදු 50කට 60කට ඉස්සෙල්ලා අපි හිටපු ලංකාවේ අපේ අම්මලා තාත්තලා හිටපු වැඩේ. මේක දිහා බලනකොට පේනවා මේ කෑම කියන එක නිසා අපි කොච්චර පටලවාගෙන තියනවද කියලා. මේ රස රසගේදේ කියලා මේකට කියන්නේ. මේ රසගේදය මාළුවා මැරෙන්නේ ඕක නිසා. සත්තු හැම කාලා තමයි මැරෙන්නේ. මේ මිනිස්සයා හිතන්නේ අපි හැම කන්නේ නැහැ කියලා. ඔය කාලා තියෙන්නේ බොක්කේ තියෙන කොක්ක. මිනාට ගිලලා ඉවරයි සුද්ධ ගස්සන්නේ මෙහි ඉඳලා ගස්සනකොට අපි උඩුව ගලාගෙන එළියට එන එක තමයි තියෙන්නේ අර වතුලි මුලට ආපු මාළුවෙක් වාගේ. කනකොට කන්නේ අපි කොක්ක ඇතුලේ තියෙනවා හිතාගෙන නෙවෙයි ගිඩිය පිටින් ඩක් ගාලා ගින්න අල්ලපු ගෙදර කන්නේ ඉස්සල්ලා. කාපු ගමන් අන්තිම ගස්සවුවට පස්සේ ගොඩ. මේකෙදි ප්‍රමාණි කණේකේ ප්‍රමාණි දන්නේ නැති වුණේ හේතුව මොකද මේ ඒ රසය නිට්යයි සුඛයි සුබයි කිය. රස ලෝකයක්. ඊට පස්සේ මනසට එන දේවල් කයට එන සබ පහසුකම් බැලුවොත් මෙතන ඉන්න ඕනම කෙනෙක් පිළිගන්නවා අද වාහනයකුයි අවුරුදු 50කට ඉස්සෙල්ලා වාහනයකයි තිබුණ සබ පහසුකම් දෙක. අද සාමාන්‍ය ගෙදරක තියෙන කොට්ට පිට ඇඳ ඇතිලි ප්‍රදේශයයි ඉස්සර අපේ ගෙවල් වල හිටපු දිසාපති කෙනෙක්ගේ ගෙදරක තිබුණු කොට්ට මෙට්ටන්න මේට බැලුවොත් එimhe හැම කෙනාටම පුදුම පහසුකම් ගොඩක් තියෙනවලු. ගවේෂණයක් කරලා කියනවා ඉස්සර ඉන්දියාවේ මහරජා කෙනෙකුට තිබුණ නැති සැප සම්පත් අද සාමාන්‍ය ජීවිතය ගත කරන මනුස්සයෙක් ගෙදර තියෙනවා. නමුත් කෝ සැප? අසහනෙනේ වැඩි වෙලා තියෙන්නේ. එන්නේ එන්නේ එන්නේ දැවිල්ලනේ වැඩි වෙලා තියෙන්නේ. ඒක නිසා මේ පසට විල්ලුද දුන්නට බඩ දැවිල්ල නතර වෙන්නේ නැහැ. මෙව දිහා බලනකොට සාති භික්ෂුව යටි බලනකොට කව් ගානක් අපට වැඩි ඉතරයි. ඔක්කොම අතහැරියා. බුදුජානනාථ ළඟට ගියා. පැවිදි වෙලා දෙන පින්ඩ පාතයක් වළඳගෙන දෙන පැදුරක් එලාන ජීවත් වෙනවා. මේ විඥානේ වර්ධගත නිසා අපි සාති භික්ෂුවගේ දොස් දකිනවා. මහතන්ත සංකේ සූත්‍රයේ තියෙන ඒකට. නමුත් මේ විඥානේ වර්ධ ගන්නවා කියන එක අපිට කොහොමඩක්වත් අල්ලන්න බෑ. මොකද ඒක නාම ධර්මයක්. හරිම සූක්ෂමයි. සරුවචනසේ පහළ වෙන්න ඉස්සලා මුළු ලෝකෙම වරද්දාගෙන තිබුණේ. නමුත් සාතිපීක්ෂව රූපය බේරුණා, වේදනාව බේරුණා, සංඥාව බේරුණා, සංස්කාරවල බේරුණා, විඥානය අහුවෙනවා. ඒක නිසා අපි මේව එක එකක් ගලවනකොට අපි යම් වෙලාවකට අපි රූපයෙන් බේරුණා ඒ නිසා අපි රූප පිළිබඳ මන්ත්‍යස් උනායි කියලා අපිට තේරුම් ගන්න ඕන තව ඉස්සරහා මකරව හතර දෙනෙක් ඉන්නවා. අපිට වේදනාවත් එක්ක කටයුතු කරන්න තියෙනවා සංඥාවත් එක්ක කටයුතු කරන්න තියෙනවා. ඒ නිසා ගැලවුණයි කිව්වට රූපෙන් ගැලවුණාට තව තුන් දිනක් මග බලන්න හතර දිනක්. නැත්නම් අපි එක චිත්තක්ෂණයක ගැලවුණයි කියමු. එක චිත්තක්ෂණයක අපි ගැලවුණාට ඊගාව චිත්තක්ෂණය අපි නැවතත් ඒ රූප මන්දට වේදනා සංඥා සංස්කාර මදු වලට අහු වෙන තියා බලනකොට ගැලවීමේ ක්‍රමය චිත්තක්ෂණයකට හෝ ਸਰවචන්ස අපිට දීලා තියෙන මේ තහන් එළිය මේ පහකට අහු වෙලා මත් වෙලා ඉන්න කෙනාට తాවකාලිකව බුදුරජාණන්සේ පෙන්නලා දීලා තිනවා මෙහෙම අයින් වෙන්න පුළුවන්. නමුත් අපි ඇබ්බැහිය තරකම නිසා, රුචර්ජකම් වල තරකම නිසා, අපේ චේතනා තරකම නිසා අච්චර වටිනා චිත්තක්ෂණේ ඇඟටත් නොකිය, පැදුරටත් නොකිය ආයෙ ගිහිලා රූප වේදනා සංඥා සංකාර වල පටලැවෙනවා. ඉතින් මේ නිසා බුදුජානනාසේ පෙන්ලා දුන්නේ මේ සාවිතාල තණ්හා රාශියක් තාවකාලිකව කෙනෙකුට මේ වගේ භාවනා වැඩමුළුවකට ඇවිල්ලා අත්දකින්න පුළුවන් ඒකෙන් කියන්නේ එයා රහත්ුණයි කියලා හෝ එයාට 100ක් ප්‍රතිඵල ලැබුණයි කිය. නමුත් චිත්තක්ෂණයකට හෝ බුදුජානනාංශයේ අත්දකපු ඒ විමුක්තිය විමුක්ති රසය తాවකාලික හරි පෙන්නලා දුන්නට පස්සේ සිහිමොලේ කල්පනාව තියෙන කෙනාට උකුණේ තරම්වත් මොලේ තියෙන කෙනාට තීරුම් ගන්න පුළුවන් ඒ ලබාගත් ඒ රූපයන්ගෙන් වේදනාවන්ගෙන් සංඥාවන්ගෙන් සංස්කාරයන්ගෙන් විඥානයන්ගෙන් වෙන් වෙච්ච චිත්තක්ෂණයක් අපිට මේ සංකර ජීවිතේ ගන්න පුළුවන් නම් අපිට කරන්න තියෙන්නේ එකකින් ගැලුණා තව හතරකින් අහු වෙනවා ඒක ඇත්ත මේ ක්‍රමය දිගට දිගට දිගට දිගට වඩ아가න යනකොට දවසක Tamante මේ විශ්වාසයක් ඇති වෙනවා මගේ ජීවිතය භාවනා නොකරන කියන්නේ ඊලානුගහිතේ සුතානුගහිතේ සාකච්ඡානුගහිතේ සමතියනුගහිතේ විපස්සනානුගහිතේ නැති යෝගයක් අපේ දිනුනනේ ජීවිතේ. අන්න ඒ කාලේ මේක දිගටම රූප වේදනා සංඥා සංකාර විඥානේ නිට්ටයයි සුඛයි සුබයි කියන කවි පෙළපාලිනෝ ගැටෝක තමයි කියෝනේ. දැන් අපි යම් ආකාරයක සීලක පිළිතලා යම් දැනුමක් යම් තාකච්ඡා ඥානයක් යම් සමතයක් ඇති කරගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේගේ තියෙන උපක්‍රමය තමයි ක්ෂණ මාත්‍ර වශයෙන් ක්ෂණ භංගුර වශයෙන් පෙන්නනවා. ඌ ඇත්තටම ඝන බහල වෙච්ච මෝහ පටල තමයි මුත්තාවකාලිකව කපන්න පුළුවන්. අන්නේ తాවකාලිකව කපන්න පුළුවන්කම චිත්තක්ෂණයක් නැත්තම් ක්ෂණ සම්පත්තියක් විදිහට බුදුහාමර පෙන්නලා දෙනවා. ඒ චිත්තක්ෂණය උපයන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඒ චිත්තක්ෂණයේ උපයීම මගේ පරම වගකීම් බව දන්නවනම් බුදුචානන්සේ පැහැදිලිව පෙන්නනවා ඒ බුදුහමතු පෙන්නපු චිත්තක්ෂණේ ඉපයීම නැත්නම් උපයන්න තියෙන අපිට තියෙන අවස්ථාවේ අපි ඥානු කෙනෙක් වුණා පිළිම කෙනෙක් වුණායි කියලා කිසිම බාධාවක් නැහැ. අපිට දැනුව තිබුණා කියලා නැහැ කියලා කිසිම බාධාවක් නැහැ. අපිට බුද්ධඝම් වුණා නැහැ වුණා කියලා කිසිම බාධාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ කාලෙම වුණාද දැන් වුණාද කියලා කිසිම බාධාවක් නැහැ. මොකද මේ විමුක්ති චිත්තක්ෂණය අපි කියන ක්ෂණ සම්පත්තිය කාලයට සහ දේශයට අහු වෙන්නේ නැහැ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ කාලයට සහ දේශයට කොටු වෙන සංකල්ප. ඒ සංකල්ප කාලයට සහ දේශයට කොටු වීමම අනිත්‍යත්වයට ලකුණක් දුක්ඛත්වයට ලකුණක් අනාත්මත්වයට ලකුණක්. ඒ නිසා අපිට පුළුවන් නම් මේ ගත කරන කාර්යබහුල ජීවිතය ගත කරද්දී අතනින් මෙතනින් හරි එවිට කාලයට සහ දේශයට අහුවෙන්නේ නැති චන සම්පත්‍යක් චිත්තක්ෂණයක් උපයන්න. ඉතින් ඒක සඳහා තියෙන ක්‍රමය තමයි සරුවචනාංශේ මේ සතිය කියලා හඳුන්ලා දීලා තියෙන්නේ. අපි සතිය නිර්වචනය කරනකොට මොකක්ද මේ සතිය කියන්නේ? කොහොමද සත්‍යමත් වෙන්නේ කියනකොට කියන්නේ මම දැන් මෙතන. නැත්නම් වර්තමානයේ එළඹ සිටීම කියලා කියනවා. ඉතින් අපි අද කාණක් සක්පම් භාවනා පරියංක භාවනා එදිරිදා වැඩ භවනා මධ්‍යස්ථානයක ගත කර අධ්‍යක්ීමෙන් බලලා අපිට පුළුවන් උණයි කියලා හිතමු කාට හරි මම මේ හිතගෙන ඉන්නකොට හිතගෙන ඉන්න බව දැනගන්න පුළුවන් වුණා. නැත්තම් අවිජින වෙලාවේදී තාක්ෂණික වචෙන් ධක්මං කරන වෙලාවේදී ධක්මං කරන බව දැනගන්න පුළුවන් වුණා. නැත්තම් මේ පරියංගයට ඇවිල්ලා ඉඳගෙන පරියංග භාවනා කරන බව දැනගන්න පුළුවන් වුණා. එහෙම නැත්නම් මේ කනවා බොනවා යනවා එනවා කියන එක දැනගන්න පුළුවන් උනායි කියලා ඒ එළඹ සිටි මොහොතට අවදි වෙන්න පුළුවන් උනායි කියලා එක චිත්තක්ෂණයක්. ඒ වුණත් ඒ හිත පිළිබඳව පොත්පත්න විග්‍රහ කරන කෙනා කියනවා පතුකාරී නාචාරවරු කියනවා එක චිත්තක්ෂණයකට හිත සතිමත් වුණාට ඒ චිත්තක්ෂණයට මම සතිමත් වුණ බව දැනගැනීමේ ශක්තිය නැහැ කියලා. එතන තියෙනවා යෝගාවචරයා චින්තාමේ වශයෙන් වටහා ගත යුතු සුත මේ වශයෙන් වට ගහගත යුතු බොහෝ කල් ගිහිලා සාක්ෂාත් කළ යුතු ධර්ම කොටාචය. Taman සතියටපත් උනාට නැත්නම් එළඹ සිටියට අප්‍රමාද වුණාට මේකද සතිය එහෙම නැත්නම් මම මේ අප්‍රමාදයටපත් උනාද කියන එක ඒ චිත්තක්ෂණ දැනගන්න බෑ. ඒක නිසා යම් චිත්තක්ෂණයක අපි මම හිතිය සතිය කියලා දන්නවනම් සත්‍යමත් වෙලා ගණන් සාතරයක් තියෙනවා ඒක එච්චරම වැදගත් නිසා නෙවෙයි මම මතක් කරන්නේ අඩු ගාණ චිත්තක්ෂණ හතරක් පහක් එක දිගට සත්‍යමත් වෙනකොට තමයි යාට කියන්න පුළුවන් වෙන්නේ මේ ඉතල චිත්තක්ෂණය මගේ හිතේ රූප වේදනා සංඥා සංකාර මොනක්වත් තිබිලා නැහැ සතිය දැනගෙන තිබිලා තියෙනවා කියන්නේ. ඒ නිසා මේ චිත්තක්ෂණේ ඉපීම තථාතියේ ඉපීම ක්ෂණ සම්පත්‍ය වශයෙන් සඳහන් කරනවා. ඉතින් අපි මේ ඔක්කොම මේ භාවනා කරනවායි කියලා ඊවල දොරල තැහැරලා ඥාතින් අතහැරලා වස්තු භෝග අතහැරලා අප පහසුකම් තියෙන විදියෙන් යැපෙන්න මේ ඇවිල්ලා උත්සාහ කරන්නේ එක්ක ඉඳගෙන ඉන්න වෙලාවක පරියන්ක වෙලාවක එතන සක්මන් කරන වෙලාවක එතන හිටගෙන ඉන්න වෙලාවක නැත්නම් වෙන ඉරියව්වක ඉන්න වෙලාවක මම දැන් ඉන්නේ මේ ඉරියව්ව කියලා. ඒ එළඹ සිටි ගතිය සතිය එළඹ සිටීම අප්‍රමාද වීමට දෙන්න පුළුවන් උපරිම අනුග්‍රහ කරන එකයි. නමුත් සුත්තමේ වශයෙන් දැනගන්න, චින්තාමේ වශයෙන් හිතා බලාගන්න, ඒ චිත්තක්ෂණයේදී මම දැන් ඉන්නේ සතිය කියලා ඒ චිත්තක්ෂණ අඳුර ගන්න බෑ. ඒ ඇඟිලි පිටරෙන් ඒ ඇඟිලි පිටරේ අල්ලන්න බෑ කියලා අටුවාචාර්ය මන්දට සඳහන් කළා තියෙනවා. මේ ඇඟිල්ලේ අග ඒ ඇඟිල්ල අඟට අල්ලන්න බෑ වෙන ඇඟිල්ලකින් තමයි මේක අල්ලන්න පුළුවන්. ඒ වාගේ සතිමත් වෙනකොට සතිමත් චිත්තක්ෂණ දැනගන්න බෑ. මේ නිසා සතියේ ප ဋ ාණය කියලා එකක් සතිය පිහිටුවීම කියලා එකක් එක දිගට පිහිටීම නැතුව සතිය අනිසංස ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට ආධුනිකයක බරපතල ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි සතියට පැමිණීම, දෙක දැම්මන් සතිය ඉන්න බව දැනගැනීම. ඉතින් මේ දෙවෙනි කොටස චින්තාමේ සහ සුතමේ ඥානෙන් බලපෑම තියෙනවා. ඒ නිසා භාවනා කරන උගෝ දෙනෙක් මේ භාවනා කිරීමෙන් ලැබෙන කුසලය සමාදන් වෙන්න දන්නේ නැහැ. ඒගොල්ලන් තියෙන්නේ කුසලයක සමාදන් වෙනකොට බෙර සද්දය හෙන්න ඕන. කොඩි හෙල්ලෙන්න ටිකක් තියෙන්න ඕන. ගෙජ්ජි හෙල්ලෙන්න තියෙන්න ඕන. වටේ පිටේ ගෝසාව තියෙන්න ඕනේ, අලියෝ ඉන්න ඕනේ. පාවට දාලා තියෙනවා. ඉතින් කියනවා අයියෝ, ඒ මොකක්වත් නැතුව කොහෙද කුසල් සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒක දන්න ආගම මොනව නැතුණත් අර ටික ගෙනත් තියාගෙන නටවනවා තියාගෙන. නැසේරම කිසිසේත්ම බුද්ධ ධර්මයට සම්බන්ධ පටලැවිලි නෙවෙයි. සර්වඥාන්සේගේ ධර්ම දේශනාවෙන් ඕවෙන් ගැලවෙන්නයි. ඌව තමයි Hindu ආගම කියලා ඉතලා තිබුණේ. අද අද ලංකාව වගේ රටක තියෙන මෙවදියා බලනකොට බෞද්ධයා තන්නේ කරම මේ බ්‍රාහ්මණ ආගමේ තියෙන සෙල්ලම් ටික තමයි පුරුදු කරගෙන තියෙන්නේ. බුද්ධහම කියලා තියෙන බුදුහමර පෙන්වන්න හදපු ඒ විපස්සනාවක් හෝ සතියක් හෝ අප්‍රමාදයක් කියන එකක් කිට්ටුවකටවත් අරගෙන නැහැ. මට ඉස්සෙල්ලා මගේ වයස අවුරුදු 26 වෙනකොට ධම්මික හමුතුරු හම්බ වෙච්ච වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේත් එක්ක වාද කරන වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේ මට කතා කරලා කිව්වා උඹලා එක්කෙකුටවත් ඔය සකල සිරිම්පිරි සිටි ලංකාවේ ධර්මදීපේ එක්කෙකුටවත් බුද්ධ ධර්ම නැහැ කියලා. ඒ හැමදෙ පිටරදී සක්කාරේ. ඉතින් මට කියන කියනවානේ තද වෙනව නෑ අයියා අපි මේ රැකගෙන ඉන්නේ නැත්තම්. ධර්මදීපේ කියලා පණේපා කියලා ඉතින් මේ සුද්දෙක් ඇවිල්ලා අපිට කියනකොට ඒක නෑ කියලා. ඉතින් මම වාද කරනකොට කිව්වා. ඔබ සතිය කියන එක දන්නවද කියලා මම නෑ. අප්‍රමාද කියන එක දන්නව නෑ. ඉතින් ඒකනේ. ඕක තමයි බුද්ධ ධර්ම කියන්නේ. නැත්නම් බුදුහාම කිව්වේ ඔච්චරයි. ඔබ ඒක දන්නේ නෑනේ. මොකද දන්නේ නැති බව දන්නවා. දැන් ඔබ වහන්සේ කියලා දෙන්නකො. ඊට පස්සේ අපි දෙන ගහගමු. මට මට ආයුධ නැතුව ගහ ගන්න බෑනේ. ඊට පස්සේ මට කියලා දුන්නා මෙන්න මේ පොත කියපුවා මේ පොත කියවන කියන හරස් මට තේරෙන්නේ මං කිව්ව නෑ නෑ මේක වෙන්න බෑ මොකද මටත් බුද්ධාම ක්‍රෙඩිට් එකක් තියෙනවා ඔය ඒක කවදාකවත් පෙන්නලා තියෙන්නේ නෑනේ දහම් පාසලේ තියුවත් මේ වටිනාම දේ සතිය කියන එක හැප්පිලාවත් නෑනේ පාර යනකොට ගලකට ගලක හැප්පුණා වගේ ඒ නිසා අප්‍රමාදේ ඉතින් ඒ සාහසේ මට තේරෙනවා යට ඇතුලෙන් උපහාසයෙන් hina වෙනවා. හැබැයි මම කිව්වේ මෙහෙමයි උපහාසෙ මට ගහන්න ඉස්සෙල්ලා මට ආවුද ඕනේ. මට කියලා දෙන්න. අවුරුදු 8ක් විතර ගියා. මේ මේ ධර්මයේ තියෙන මූලික දේ අඩු කරන්න මම කතා කරන්නේ නෙවෙයි දරුවචනන්සික දැනුම අපි එහෙම අගේ කරමු. Tamanට සම්බන්ධ වෙන්න නම් මේ සතිය හෝ අප්‍රමාදේ දැනගන්න ඕනේ. මම තාමත් මගේ කරනවා ඒ ස්වාමීන් වහන්සේට ඒ වෙලාවේ දක්වපු ඒ අනුකම්පාවට. එහෙම නැත්නම් මගේ තියෙන තකතිරුකමට මම ඔලොමලකමට අරවම කියද්දී ඒ ශාන්තේ දිගටම මට සාක්ෂි තැපුවා. මේක කරලා බලපංගෝ. මම පැහැදිලිවම වාද කරා. මේ වගේ ගැඹුරු දෙයකට මම එන්නේ සුදුසු නැහැ. මොකද මම පන්සිල් පද කඩනවා. දන් දෙන්නේ නැහැ. සීලයක් ගැන අගයක් ආඩම්බරයක් නැහැ. ඉතින් ඒ සංස්කෘතික උඹ කොහොමඩක්වත් ඔලොමලයි නේ. නමුත් සීල නැති වුණාට සතිය පිටවන්න බැරිද බලපන්. දන් නොදුන්නට සතිය පිටවන්න බැරිද බලපන්. අබෞද්ධයෙකුට මේක කරන්න බැරිද බලපන්. ඉතින් මෙයා කියනකොට නිකන් හරියට කූඩල්ලට ලුණු දැම්මා වගේ. දෙකට කැපුවා වගේ. හරි අමාරුයි මේ සතිය කියන එක අප්‍රමාදයේ කියන එක එළඹ සිටීම කියන එක මේ කාලයෙන් සහ දේශයෙන් පිට දෙයක්. මේ කාලේට මේ දේශෙට මේ සංස්කෘතියට අයිති දෙයක් නෙමෙයි. මේ දේ කරන්න ඕනේ කියන එක තේරුම් ගන්න බැරිකමක් නම් කාටවත් නැහැ. ඒක මම හොඳටම දන්න දෙයක්. නමුත් කියන ඇතුලේ තද මේ විරෝධභාවයක්, භීතිකාවක්, එහෙම නැත්නම් අපත්‍ය ගතියක්, ඇලර්ජික් රියැක්ෂන්ස් වගේක් අපි රැකගෙන ඉන්න මේ දේ තුල මේක කවදාකවත් කියවිලා නැහැ. මේ කියන දේ තුල මේ සතිය තුල ඔය කිසිම මූලික සුසුකම් මොකක්වත් ඕනේ ඕන කෙනෙකුට කරත හැකියි. ඉතින් අන්නේ වෙනස දරණ, يعني මේක වෙනස් වෙන්න පුළුවන් කියලා හිතන ගතිය ඥානගත වෙනවද, කර්මානුරූප වෙනවද, පුද්ගලයාගේ ස්වච්ඡන්දයෙන් එනවද, සද්ධාවෙන් එනවද කිසිම කෙනෙකුටවත් අදවත් කියන්න බෑ. මෙවැනි වටිනා ධර්මයක් තියෙද්දී කෙනෙක් ඒකට එනවා කෙනෙක් එන්නේ නැහැ. ආපු කෙනෙකුට සමහරෙකුට තේරෙනවා සමහරට තේරෙන්නේ නැහැ. ඒක වෙනස් කරන්න යන්නත් එපා යන්නත් බෑ. අපිට ගමන තියෙන්නේ වෙනස් කරන්න පුළුවන් කියන හා කියන කෙනත් එක්ක යනව ඇර බෑ කියන කොටසත් එක්ක නම් යන්න බුදුහාමුදුරුවත් යන්නේ නැහැ. ඒ නිසා අපිට ලැබිලා තියෙන ෂණ සම්පත්තිය තේරුම් ගන්න කොච්චර වටින අවස්ථාවක්ද ලැබිලා තියෙන්නේ මේ කතා කරන මටම ওই සතිය කියන එක වැඩක් නැහැ ඕනේ නැහැ මට බෑ කියලා කියන්න ඕන තරම් කම තියෙනවා. ඒ කෙනාටම මේකමයි වැදගත් දේ. මම මෙච්චර කල් හොයාගෙන ආපු දේ වටිනාම දේ මේකයි බුද්ධ දේශනාව කියන්නේ මේකයි කියලා ඊගාචිත්තක්ෂණේ වටහා ගන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒ දෙක අතර කිසිම නැහැ වග වෙන ගතියක් ඕන වෙලාවක වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ විඥානය පිළිබඳ තේරුම් ගන්න ඉස්සර වෙලා සංස්කාර පිළිබඳ තේරුම් ගන්න ඉස්සර වෙලා සංඥා පිළිබඳ තේරුම් ගන්න ඉස්සර වෙලා වේදනා පිළිබඳ ඉස්සර තේරුම් ගන්න ඉස්සර වෙලා මේ රූපය පිළිබඳව තදේවිතං රූපං සන්දහවිතං සංසාරතං අනඤ්ඤං කියන ගතිය තේරුම් ගන්න උත්සාහ කරන එක තමයි බුදුජානනාංශේ හෝඩිය පන්තියට දෙන්නේ. මේ මම කියාගෙන තියෙන මේ රූපය මේක නিত্য සුඛ සුබ ඒකායන සැපගෙන දෙයක් කියන එක තමයි අපි ජීවත් වෙනකොට ඉස්සරහින් තියන දෙන අගේ ආඩම්බරේ. ඉතින් ඒකට මේක අනිත්‍ය වූ දුක්ඛ වූ දෙයක් කියලා කියනකොට අනාත්මවාදයක් එහෙම නැත්නම් නාස්තිකවාදයක් අකිරිය වාදයකට වැටෙනවා. ඒක නිසා අපිට කාටවත් කියන්න බෑ. මොකද සරුවචන සඳහන් තුන කාටවත් කියන්න බෑ. තමන් තමන්ගේ ශරීරයේ දිහා ඉරියව්ව දිහා වර්තමාන මොහොත දිහා හොඳට බලන්න. ඒ බැලීම සඳහා මම මගේ කයට හිත ගැනීම සඳහා මට මුළු ලෝකෙම දන් දෙන්න වෙනවනේ. මුළු ලෝකෙ පිළිබඳ කිස් ගහකෝ සම්බන්ධයක් තියෙනකොට හිත ඇතුළට එන්නේ නැහැ. ඒ නිසා එක චිත්තක්ෂණයක හෝ හිත මම දැන් මෙතන කියන තැනට ආවයි කියලා කියන්නේ එයා මුළු ලෝකෙම චිත්තක්ෂණයකට දන් දීපු කෙනෙක් හිතා ගන්න කොච්චර කුසලයක් සිද්ධ වෙනවද කියලා. එක මොහොතකට ගන්න පුළුවන්. ගන්න බැරි මොකද අපිට ඒ තරම් ලෝකෙත් එක පටලැවි. ඒ වගේම බලන්න යම් වෙලාවක පරියන්කේ වාඩි වෙලා ඉන්න වෙලාවක මේ විඥානය අඳුනා ගැනීමේ කටයුත්තේදී සීය මේ රූපය අඳුර ගන්න වෙලාවේදී මේ කය එක තැනක තැම්පත් කරගෙන ඒ කයට හිත යොදාගෙන ඉන්න වෙලාවක හරි ගියයි කියලා හිතන්නකෝ කවදාක සත්ව ඝාතනය සිද්ධ වෙන්නේ නැහැ කවදාකවත් හොරකමක් වෙන්නේ නැහැ කවදාකවත් කාමීත්‍යචාරයක් නැහැ බොරුව කේලම හිස් වචන පරිසවචන වෙන මොන జగතරද කියන්න පුළුවන් ලෝකේ මට මේ වෙලාවේ සත්ත්ව ඝාතනයක් වෙන්න නැතුව මට රකින්න පුළුවන් කියලා. මොනම මොදක් නැහැ. හැම වෙලාවෙම පයක් පයක් තමන වෙලාවක් පාසා අටක් පයක් හොල්ලන වෙලාවක් පාසා කී මොන තරම් සත්තුන්ට භූතයන්ට කරදර වෙනවද කියලා බුදුරජාණන් වහන්සේ විතරයි දන්නේ. අපි හිතන්නේ මේ හරකෙක් මරුන්නේ නැහැ නේ මං ගිහිල්ලා මං යන්නේ දා එළියෙත් මරුන්නේ නැහැ නේ කියලා අපි වාද කරයි. නමුත් ලෝකේ ප්‍රාණීන් කියන එක අපි දන්න එකක් නෙවෙයි තියෙන්නේ. ඒ නිසා එක තැනක ඉන්නවයි කිව්වහම නලියන්නේ නැතුව ඉන්නවයි කියවහම දානේ නෙවෙයි දානේ හක්විත රජකමටත් වැඩිය සිද්ධ වෙනවා සීලය එක තැනක ඉඳගත්ත තීන්දුව නමුත් බලන්න කඩි ගායනේ ඉන්න බෑනේ නලියනවනේ ඉතින් බුදුරජාණන්සේ බ්‍රේක් ඩාන්ස් දන්න එකට නෙවෙයි ලකුණු දෙන්නේ උඩරට නටුන් දන්නවට නෙවෙයි දකුණු දෙන්නේ එක තැනක චිත්තක්ෂණ කීයක් හෙල්ලෙ නැතු ඉන්න පුළුවන් ඒ තරම් කුසල් කුසල්ම නෙවෙයි අකුසල්ම. ඔක තේරෙන්නේ නැහැ නේ. අපි හිතන්නේ මේ උඩට නටලා දන්දාමාලිගාවේ පෙරහැර නටන්න පුළුවන් නම් ගොඩක් පිද්දිද්ද වෙයි කියලා නේ අපි හිතන්නේ. අත්තිනි දෙයියෝගේ බේලහැර යන්න තියෙනවා. කතරගම දෙයියන්ගේ එකට යන්න තියෙනවා. ඊටත් දන්දාමාලිගාවේ පෙරහැර නටන්න තියෙනවනේ. ජීව නටනය කරාට කිව්වොත් එහෙම ඔබ ඉන්න තැනක අතපය පොරවගෙන එක තැනක හිටපන්. සුම්මයිද කියලා දෙමලෙන් කියනවා. නිකන් හිටපන් කියලා. බෑනේ. මේක කුසලයක් කියලා තේරුම් කරලා දෙන්න පුළුවන්ද කියලා හිතන්නේ. කාටවත් ඒක තේරෙන්නේ නැහැ. මොකද හේතුව අපි මේ මම නැවතත් කියනවා ආගම විසින් අපිට කවලා තියෙන, අන්දලා තියෙන, නටවලා තියෙන. ඒ නිසා අපි ආන්තික වශයෙන් ගියොත් අපිට කාල් මාක් සමාදන් වෙන්න ඕන. ඒක හැම ආගමක්ම අපි. ගැඹැහියක් ඒකට ගිය කාට ගලවන්න බෑ. හැබැයි කාල් මාක්ස් මේක කියවලා නෙවෙයි කතා කරන්නේ. මේ එයාට කියවන්න වෙලා තියෙන වෙන එකක්. මේක කියවන වෙන දෙයක් කියාවි. නමුත් ඒකේ ඇත්තක් තියෙනවා බෞද්ධයන් පැත්ත බැලුවා. අපි මේ මොකද්ද මේ කරගෙන යන්නේ? ඒක නිසා අපි මතක තියානින් අපි ඉස්සරහට දේශනාවලිය යනවා. මේ කය පිළිබඳව නැත්නම් මේ කායනුපස්සනා කෙරුවට පස්සේ කොහොමද අපිට ඒකෙන් අනුසාරයෙන් වේදනානුපස්සනාට සංඥාට සංස්කාරට අවධානයට මේ සාති භික්ෂුවට දුන්න පටලවිලට යන්න. ඉතින් අපි ඒකට යන්න ඉස්සර වෙලා යන පාර ප්‍රායෝගික වීම සඳහා රූපේ සම්බන්ධව නැත්නම් මේ කය සම්බන්ධව අවබෝධය තිබුණොත් දේශනාවේ ප්‍රගමණයක් සූත්‍රය ඇතුළට යා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි අදිෂ්ඨාන කරගන්න අපිට ලදලද අවස්ථාවේ අපි විඥානය පිළිබඳව ඍජුව මේ වෙලාවේ විස්තර හොයන වෙනුවට ඒක සොයා ගැනීමට ලබන සුදුසුකමක් වශයෙන් පුළුවන් තරම් මේ සර්වචනාන්තේ සතිපට්ඨාන සූත්‍රේ පෙන්ලා තියෙන විදිහට ක්ෂණය උපයා ගන්න සතිය පිහිටවා ගන්න අප්‍රමාද වෙන්න මේ ඔක්කොමලා එක දැනට කරලා තියෙන එක මම මේ නැවත මතක් කරන්නේ මේ බැරි විලා බැරි වෙනවා බැරි නිසා කියන එක නෙවෙයි ඒක තමයි ජීවිතේ කරලා ලොකුම පිංකම කියලා ඒක සමාදම් වෙන්නයි මම මේ කතා කරන්නේ වෙනින් කර නෙවෙයි මේ පිරිසට බැන්නොත් එහෙම මේ මේ අනික් මිනිසුන්ට මොනව කරන්න වෙයිද කියලා කියන්න බෑ. මේ කට්ටිය කොහොම හරි භාවනා කරන කොහොම හරි සිල් ලක්ෂණ පිරිසක්. ඒ නිසා මේ එක්කෙනෙක්වත් උපේලා නැත්තේ නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ උපයILLe ඉච්චර වටිනා දෙයක්ද ඒක පිනක්ද කියලා දන්නේ නැ නැත්නම් ඒ උපයාගත්ත ලද දේ සමාදන් වෙන්න බෑ. ඉන්සාද දවසේ සම්පූර්ණ ධර්ම දේශනාව මේ පරියංක වශයෙන් සක්මන් වශයෙන් එදිනදා ජීවිත වශයෙන් පවත්වන සතිය අගය කරන ආඩම්බරය කරන සමාදන් වීම සඳහා සියලු දිනාටම බුදුජානනාංශගේ උපදේශයක් වඩපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව ධර්ම දේශනාවිය ප්‍රථම ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා